ඒක අසද්දෝ හෝති අහිරිකෝ හෝති අනොත්තප්පී හෝති අපස්සුතෝ හෝති කුසීතෝ හෝති මුට්ටස්සතිකෝ හෝති දුප්පඤ්ඤෝ හෝති කියලා ඒ අසත් ධර්ම හත නම් වශයෙන් වෙන්කොට කීම් වශයෙන් සාරිපුත්‍ර ස්වාමීන් නම් කරලා තියෙනවා. ඉතින් අපි ලදල දවස් හැටියට මේ අසද්ධාව කොහොමද අපි මේ කරගෙන යන වැඩමුළුවට භාවනා කරන කෙනෙකුට බලපාන කියන අපි සාකච්ඡා කරා. ඒගෙම අහිරික අනොත්ප්ප බයලජ්ජ නැතිකම නැත්තම් ලැජ්ජ බය නැතිකම භාවනා මට්ටමේදී කොහොමද අපට බාධා කරන්නේ පරිහානිය ලක් කරන්නේ ඒ වෙනුවට අපි ලැජ්ජ බය ඇති කරන්නේ කොහොමද කියන එක අපි සාකච්ඡා කරන්න යෙදුණා. ඊගාවට අපස්සුතෝ බහුසුත භාවේ නැතිකම. එහෙම නැත්නම් අසුවිරු ඥාන නැතිකම. නැත්නම් පොතේ දැනුම නැතිකම අපිට කොච්චරක් බාධා කරනවද කියන එක. ඒ වෙනුවට යම් කිසි කෙනෙකුට බෞද්ධ භාවයේ තියෙනවනම්, අසුවිරු ඥාන තියෙනවනම්, පොතේ දැනුම තියෙනවනම්, ජාම බේර ගන්න පුළුවන්කම ඒකේ අනිත් පැත්ත. ඒක අපි ඊයේ සාකච්ඡා කරා. ඒ විදිහට අපස්සුත භාවයේ තියෙනවා නම් අපිට ඇති වෙන හැම බාධාවකදීම අපි කුසීත වෙනවා. ක්‍රමවේදය දන්නේ නැහැ. අපි හිතනවා මේ මට විතරක් බාධාවක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ගමන යන්න බැරි වෙයි. මේ ආත්මේ කරන්න බැරි වෙයි. පෙරපින් නැති වෙයි කියලා নানা ප්‍රකාර අර නොකරන දීගෙට එවනල්ලත්ත දයි වගේ පස්ස ගන්න. ඇසුවිරු ඥාන තියෙන කරණ තේරෙනවා මේ අසුවිරු ඥානවල තියෙන්නේ මේ වගේ ප්‍රශ්නයක් ආපම පස්ස ගහන්න නෙවෙයි ඉදිරිය බලන්නයි අපටි වාණිව ඉදිරියට බලන්නයි එතනදී Tamange බෞසුත භාවය උදව් කරනවා එහෙම නොතිබුණොත් කුසීත වෙනවා අද අපි සම්බන්ධතාවය බලන්න හදන්නේ මේ වගේ කුසීත වෙන එකනාගේ සතිය මොට වෙනවයි කිය. මුට්ටස්සති කියලා එකට සඳහන් කරනවා. අපි සති කියන වචනේ දාන්නෝ අපි වැඩමුළුවේ මුල ඉඳලාම ඒක තමයි මතු කරන්නේ. ඒ සතියේ තියෙන සුපතිට්ඨිත සතිය සහ මුට්ටසති කියලා දෙකක්. සුපතිට්ඨිත සතිය මනාවකට පිටුපු සතිය තමයි සතිපට්ඨානයි කියලා කියන්නේ. නමුත් සමහරෙකුට තියෙන සතිය බොහොම මොට වෙලා ඉච්චර තියුණු නැහැ. ඒක නිසා කිසි වෙලාවක ප්‍රශ්නයක් අහවම කඩාගෙන ඉදිරියට යන්නේ මේ පිටේ වනේ තියෙන මීමා වගේ පස්සෙන් පස්සට එනවා. ඉතින් එවැනි සත්‍යයෙන් ටිකක් දුර යන්න පුළුවන්. මගක් දුරට ගියාට පස්සේ Tamanටම එක තැන කරකවෙනා වගේ තේරෙන පටන් ගන්නවා. ඉදිරියට යන්න ධෛර්යයක් ඇති වෙන්නේ නැහැ. ධෛර්යය නැතිකම නිසා සතියක් නැති වෙනවා. මේ කුසීත භාවයේ සා මුට්ටස්සතිය විෂම චක්‍රයක් විදිහට කරකැවෙන්න පටන් ගන්නවා. එන්නේ එන්නේ එන්නේ නිදිමතට හැරෙනවා. එන්නේ එන්නේ එන්නේ වැඩි නොකර අරින්න ගන්නවා. එන්නේ එන්නේ එන්නේ කාලසටහන පවත්වා ගන්න බැරුව යනවා. එන්නේ එන්නේ එන්නේ මෙමක් කරදරයක් මේ භාවනා කරනවා කියන එක වදයක් වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒකට හේතුව විසඳගන්න බැරි එකක් නෙවෙයි. ශාසනයක් තියෙනකොට විසඳගන්න පුළුවන්. ඒ විසඳ ගැනීම සඳහා සාමූහික වශයෙන් අපි මේ වගේ බණ කියලා ප්‍රයෝජන සලකා ගන්නවා. අතීතයේදී පුද්ගලිකව සලකා ගන්න ඕනේ. මේ කුසීතකම තියෙනවා නම් කම්මැලියා කම්මැලියට පේන කියන්න පුළුවන් වගේ කිසි වැඩක් කරන්නේ නැහැ කියන්නේ සිරන ආපෝ කරලා හරියන්නේ නැහැ. ඕක මේ වෙලාව නෙවෙයි කියලා පුළුවන් තරම් පස ගන්නවා. ඉතින් ඒ පස්ස ගහන හිතක් එක්ක සතිය වැඩෙන්නේ නැහැ. සතිය යන්නේ නේන නොදන්න තැනකදී අභියෝගයකදී නව ක්‍රම ක්‍රමසහ විදි යොදාගෙන ඉදිරියට යන ගතිය. ඒ නිසා අපි මේ බලන්න හදන්නේ අපි සාසනයක වැඩ කරනකොට අපිට ඉස්සෙල්ලා මේ ගමන ගිය කට්ටිය ඉන්නවා අපිත් යනවා අපිට පිටිපස්සෙන් එන කට්ටියකුත් ඉන්නවා එතකොට එක එක්කෙනෙක්ගේ සතියේ වර්ධනය අඛණ්ඩ සතිය එහෙම නැත්නම් මේ සුපතිට්ඨිත සතිය කොච්චරක් එයාට ඉදිරි ගමනට අත දෙනවද නැත්නම් එයා කුසීත වෙලා මට අරක නෑ මේක නෑ කියලා කනපින්දම් ගහ පස ගන්න. ඉතින් එහෙම නොවෙන්න මේ සතිය මුට්ටස් සතිය සුපතිට්ඨිත සතියක් වෙන්න ඕන. ඉතින් ඒ නිසා මේ සතිපට්ඨාන සූත්‍රයෙන් අපි නිදර්ශනයක් කියවුවොත් සරුවච්චන් වහන්සේ මේ සතර සතිපට්ඨාන විස්තර කරන්නේ ආතාපි සම්පජානෝ සතිමා යම් කිසි කෙනෙක් ආතාප වීර්යය තියෙන්න ඕනේ ඒක නට සතිපට්ඨාන කියන එක වැටහෙන්නේ වැඩක් වෙන්නේ සම්පජාන කියලා කියන්නේ දැනුම ඥානය ඊට පස්සේ සතිමා කියලා කියන්නේ සිහි ඇති කෙනා සිහි නුවණ කියලා මේ දෙකට කියනවා ඉතින් මේ තුන නැතුව අරමන්න බෑ වැඩක් ආරම්භන මූලික වශයෙන් යම් ප්‍රමාණික වීර්යයක් අවශ්‍යයි. යම් ප්‍රමාණික සතියක් අවශ්‍යයි. යම් ප්‍රමාණික සම්පජාඤ්ඤයක් දේවල් දේවල් වෙන්කොට දැන ගැනීමේ ඥානයක් අවශ්‍යයි. ඉතින් මේ සතියේ අවශ්‍යතාවය සතිපට්ඨාන සූත්‍රේ පෙන්නනා වගේම සතිය නැති මුට්ටස් සතිපුරට අහුනොත් ඉදිරියට යන්න බෑ කියන එක ආනාපාන සති සූත්‍රයේ සඳහන් කරනවා. ආනාපාන සති සූත්‍රයේ චිත්තානුපස්සනා කොටසට යන්න ඉස්සෙල්ලා අහම්බෙන් වගේ බුදුජානනාචි වචනයක් දානවා නාහං භික්කවේ අසම්පජානස්ස මුට්ටස්සතිස්ස සාම්ප ආනාපාන භාවන ආනාපාන සමාධින් වදායි මහණෙනි මම මේ මොට වෙච්ච සතියක් ඇති දේවල් වෙන්කොට ගන්න බැරි කෙනාට ආනාපාන සමාධියක් කරන්න පුළුවන් කියලා කියන්නේ බෑ ආනාපාන සමාධියක් එයාට කරන්න ඇති කරන්නත් බෑ පවත්වන්නත් බෑ මොකට හේතුව මුට්ටස්සති. සතියක් තියෙනවා නිකන් මලකට ගාපු පීයක් වගේ කැපෙන්නේ හමස් වෙනවා. කොටන්න කොටන්න නිකන් හමස් වෙලා වෙනක කැපෙන්නේ. ඉතින් මේක මේ හමස් වෙච්ච පීය මොට වෙච්ච පීය ගාගන්න තමයි මේ බණ කියන්නේ. ගාගන්න තමයි සම්ර සාකච්ඡා අපි කරන්නේ. ඒ සඳහායි අපි වාඩි වෙලා උත්සාහ කරලා බලන්නේ වෙනදා නොදන්න ක්‍රමයක් වේදයක් දාලා මේ එන ප්‍රශ්නයක් කරා යන්න පුළුවන් දෙයක්. ඉතින් මේ මුට්ට සති ස්වභාවය යම් කිසි කෙනෙකුට මෙතෙන්ට එනකන්නම් මේ සතිය ඇති බේරගන්න පුළුවන් වුණා. දැන් මින් ඉදිරියට මේක දියුණු කරගන්න ඕනේ. මේක තියුණු කරගන්න ඕනේ කියලා. ඒ සතිය අර ඊ අපි මතක් කරගත්තා වගේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල අටපොලක සඳහන් වෙනවා. සතිපට්ඨාන සති හතරක් සතර සතිපට්ඨාන වශයෙන් සති ඉන්ද්‍රිය සති බලය සති බොජ්ජංගේ සහ සති සමා සම්මා සතිය අංගය කියලා අටපොලක සඳහන් වෙනවා. ඉතින් මේ එක එක සතියක් ඊගාවයකට වර්ධනය වෙන්න, ඊගායකට පරිණාමය වෙන්න, ඊගායකට දියුණු වෙන්න දිගටම ආහාර ඕනේ. සීලානුග්‍රහිතය ඕනේ, සුතානුග්‍රහිතය ඕනේ, සාකච්ඡානුග්‍රහිතය ඕනේ, සමතානුග්‍රහිතය ඕනේ, විපස්සනානුග්‍රහිතය ඕනේ. එනිසා හැම හුස්මක් බලන හැම වෙලාවෙම සතිය දියුණුවකටපත් වෙනවා. අපි හිතනවා මේ සතිය හේම මැටි බුද්දෙක් වගේ ඉඳී කියලා එහෙම ඉන්නේ නැහැ. සතිය සති චිත්තක්ෂණ ගාන වැඩි වෙන්න වැඩි වෙන්න ආනාපානය හෝ මූල කර්මස්ථානයේට ආනාපාන සතිය කියලා ගන්න වෙනවා. වැඩි වෙන්න වැඩි වෙන්න සක්මන් කරනකොට පීවර ගාන වැඩි වෙන්න වැඩි වෙන්න මේ සතිය Java කැවෙනවා. එහෙම නැත්නම් කස කැවෙනවා. ඒ කස කැවිලා ගිහිල්ලා මේ මුත්තසතිය සුපතිත්ථ සතියක් බවට පත් වෙනකොට සතියම තනිකර නැගිටිනවා පුද්ගලයා ඉක්මවලා යනවා. වෙන්න තමන්ට කරන්න බෑ කියපු වැඩ ඕන තරම් කරන්න පුළුවන්. ඉස්සනම් මගේ ඉඳලා මේ බලබලා ඉන්න අපෝ ඕක මන් දන්නේ ඕක පුරුදු වෙලා නැහැ මාගේ අප්පච්චි කරලා නැහැ අම්මා කරලා නැහැ මට බෑ කියලා. ඒ මුත්තසතිය සුපතිත්ථ සතියක් වත් උනාට පස්සේ මමත් බුදුහාමුදුරන්ගේ පුත්‍රයෙක්. බුදුහාමුදුරන් පුළුවන් මට බැරි මොකද? මම බුද්ධ දුහිතෘකාවක්. මේ අනික් කාටට පුළුවන් උනන රහත් වෙන්න මොකද්ද මට බැරි? මටත් මනුස්සකම තියනවා කියලා කවදාවත් නොහැකියාව බලන්නේ නැහැ. නොහැකියාව බැලිල හෝනියමක්. ඒක සාපයක්. ඒක තමයි අපේ ජාතියට වෙලා තියෙන්නේ. අපේ ජාතියේ විතර හැකියාවල් තියෙන, දක්ෂකම් තියෙන, හුරුකම සුඛ නාමිය ගම තියෙන මොනම જાතියක්වත් ලෝකේ නැහැ. හැම එකම වැඩක් කරන්න ගියාම කුසීතයි. වලිගෙට ගිනි තියනකම් හනුමගේ වගේ. කාලා බුදියන්න තමයි කැමැත්ත තියෙන්නේ. ඒ මොකද හේතුව අර මුට්ට සතිය සම්පජඤ්ඤ සතියක් නැත්නම් සුපතිත සතියක් බවට පත් කරනකොට එයා හිතනවා මේ මෛත්‍රී බුදුහාමර වෙල මේක කරලා දෙයි කියලා. එහෙම නැත්නම් මේ තම්බි මිනිස්සෙක් ඇවිල්ලා අපිට කියලා දෙයි මේ කියලා. නෑ මේ තියෙන සතිය විපරිණාමයටපත් වෙන්න ආරින්න ඕන. දියුණු තුණු බවටපත් වෙන්න යන්න ඕන. පත් වෙන්න අනුග්‍රහ කරන්න ඕන. පත් වෙන්න කැම දෙන්න ඕන. පත් වෙන්න පොහොර දෙන්න ඕන. ඒ පොහොර දීම තමයි සතිය අඛණ්ඩ වෙන්න වෙන්න අතන මෙතන කඩ කඩ වෙන්නේ නැති සතියක් දිගට නූලක් ඇදගෙන ගියා වගේ ඉරක් ඇඳගෙන ගියා වගේ යනවනම් ඒ සතිය විපරිණාමයටපත් වෙනවා. සතර සතිපට්ඨාන සතිය ඉන්ද්‍රිය සතියක් පාටපත් වෙනවා. ඉන්ද්‍රිය සතිය බල සතියක් පාටපත් වෙනවා. බල සතිය සම්බොජ්ජංග සතියක් පාටපත් වෙනවා. බොජ්ජංග සතිය සම්මා සතිය බවටපත් වෙනවා. ඉතින් අපි හැමදාම පටන් ගන්නකොට අහිංසකව අපි පටන් ගන්න මේ යන්තම් තියෙන සති මාත්‍රාවෙන් මේ කයට හිත ගැනීමෙන්. එහෙම ගත්තට ඒ සතිය කයට හිර වෙන්නේ නැහැ. කය දිහා බලනකොට ආනපන දිහා බලනකොට වහම දකුණ බලනකොට ඒකේ මේ පුංචි පුංචි විඳීම් තේරෙන්න පටන් ගන්නවා අරමුණ ඇතුලේ විඳීම් <clears throat> නැත්නම් මේ ආස්වාසය කරනකොට සීතල උණුසුම් වශයෙන් විඳීම වෙනස් වෙනවා පිරිමැදීම් වශයෙන් කම්පන චංචල වගේ ඒ ඒ දැනෙන දැනෙන විඳීම හරහනේ අපි මේ ආනපාන මේ ආස්වාද ප්‍රසස් වෙන් කරගන්නේ ඒ ඒ විඳීම් දැනගන්න දැනගන්න මුළු ශරීරේම තියෙන විඳීම් තේරෙන්න පටන් ගන්නවා හරියට අර එල්ල කරලා බලන ආස්වාස ප්‍රසආදී බොහොම සාදරව දිගින්ටම බල දිගින් දිගටම බලහින්ට යාලගිය මුලගිය ව්‍යංජන අන ව්‍යංජන අංග ප්‍රත්‍යංග තේරම පේනකොට අහල පහල තියෙන කයෙත් කම්පන චංචල උණුසුම් සිසිල් ගලි කූඹි දුවනවා වගේ වැස්ස වහිනවා වගේ කය හෙල්ලෙනවා වගේ පැද්දෙනවා වගේ নানা ආකාර විදියට ඒ විඳීම් රාශිය මුළු ශරීරෙම නිකන් කූඹි ගලක් වගේ මුළු ශරීරෙම නිකන් පැහෙන කිරි හැලියක් වගේ වැහෙන බත් හැලියක් වගේ ගොත ගොත ගොත ගොත ගොත ගොත ගොත ගාලා නටන්න පටන් ගන්නවා. ඉතින් එතකොට පේනවා සතිය පටන් ගන්නකොට මේ හුස්මට දාන්නේ වායෝ පොට්ටබ්බ ධාතුවට දාන්නේ රූප ධර්මයකට දාන්නේ. නමුත් ඒක හොඳට පටල වෙනකොට ඒකේ විඳීම් ශේෂ්ත්‍රයක් තියෙනවා. මේ හැම විඳීමකටම නමක් දානවා. මේක හොඳයි, මේක නරකයි, මේක සැපයි, මේක දුකයි, මේක ලාභයක්, මේක පාඩුවක් කියලා. සංඥාකරණයකුත් යනවා අරහා සමානයි. සංඥාකරණිකුත් එක්කම මේක මම කරන්න ඕනේ මේක මට වෙයි නැත්තම් සංස්කරණය කිරීමක් යනවා. මේ නිසා සතිය දිගින් දිගට තියෙන්න තියෙන්න නැත්තම් අඛණ්ඩ වෙන්න වෙන්න මේ සතිය රූපාරම්මණය සතිය වේදනාවට යනවා වේදනාවේ සංඥාට යනවා සංඥායි සංස්කාර වලට යනවා විඥාණයට යනවා ඒක නිකන් ශරීරයක් ඇතුලේ විසක් පැතිරෙන්නා වාගේ මුළු ශරීරේ පුරාම පැතිරෙනවා ශරීරේ නෙවෙයි ශරීරේ ඉක්මවල ගිහලා ළඟ ඉන්න මනුස්සයා වෙන දේත් පේන තරමට මේ සතිය යනවා. අන්නේ යනකොට තමයි අර මොට වෙච්ච සතිය වෙනුවට ඔලොමොල සතිය වෙනුවට විදගෙන යන සතියක් එන්න පටන් ගන්නවා. ඉතින් ඒක නිසා කෙනෙක් පටන් ගත්තොත් මම මේ සතිය වඩන්න යන්නේ කියලා එයාට කවුරු හරි කායානුපස්සන සතිය පිළිබඳව අර්ථකථනයක් දුන්නොත් එයා හිතුවොත් මේක දිගටම තියෙන්න ඕනේ කියලා ඒක වර්ධනයක් නෙවෙයි. කායනපසන සතිය වේදනානපසන සතිය ඒකෙම උඩ කුඹුරේ වතුර පෙරනකොට පල්ලෙහා කුඹුරට වැක්කිරෙනා වගේ. වේදනානපසනට වැටෙනවා. වේදනානපසන චිත්තානපසන චිත්තානපසන ධම්මානපසන මේක ධර්ම પરම්පරාවක් කියන්නේ. ඉතින් මුට්ට සතිය කියන එක නේද ඒකට බය වෙනවා. අම්බෝ එහෙම බෑ. මේ ඊයේ තිබුණ සතිය අද නැහැ. ඊයේ තිබුණ රූපේ අද මොනවා වුණාද දන්නේ නැහැ කියලා අර අලුතෙන් අතුයිටි විහිදලා වැඩෙනකොට යාට පේන්නෙම අර Taman දන්න සතිය දැන් වෙනස් වෙලයි කියලා. වෙනසට කිසිසේත්ම කැමැත්තක් නැහැ. ඉන්නේ අකමැත්ත තමයි මුට්ට සතිය කියන්නේ. සතිය පිළිබඳ මොට ගතිය, මෝඩ ගතිය. ඉතින් ඒ මුට්ට සතිය තියෙන කෙනාට දියුණුවක් එන හැම වෙලාවෙම සැකයක් එනවා. ඊයේ තිබුණේක නෙවෙයි, ඉස්සර බලපුව ආස්වාසය නෙවෙයි දැන් ආස්වාසය. ඒක නෙවෙයි ඊගාවට එන්නේ. මේ වම තියලා කරගෙන ඊගාසටේ වම තියනකොට ඒක නෙවෙයි වෙන එකක්. ඉතින් එයා හිතන්නේ මේ මට මේ වැරදිලා එහෙම නැත්තම් මොකද්ද පටලැවිලා කියලා කිසිම දෙයක් වෙනස් වෙන්න කැමති නැහැ. ඉතින් කිසිම දෙයක් වෙනස් වෙන්න දෙවට මිනිහට කවදාකවත් දියුණුවක් ලබන්න බෑ. එයා ඉන්නේ අර ගත්ත හන මිටි අල්ලගෙන බදාගෙන. ඉතින් අර මුට්ට සතිය සුපතිත්‍ය සතියක් වෙන කෙනා එහෙම බලාපොරොත්තු වෙන්නේ නැහැ. ආසාර ප්‍රසාස බලවත් ගොරෝසු වෙලා සියුම් වෙලා නැති වෙලා යනවා. පිම්බි මැකිලම් බලවත් ගොරෝසුර දැන්ලා සියුම් වෙලා නැති වෙලා යනවා. වේදනාද්‍ය බලවත් ඒක ගොරෝසු වෙනවා ආය සියුම් වෙන නැති වෙලා යනවා. මේ වගේ දේවල් වල ඒක එනකොටම ඒ කර්ම ශක්තියක් එක්ක එන්නේ පොළොවේ මතුවෙන නයිහත් ඒක උඩම පස් ටිකක් ගේනවා වගේ <clears throat> මැරුණට පස්සේ ඒක ආය පොළොවට දී වෙන්න වගේ මහමුදෙන් රැලක් නැගලා ආයෙ රැල මහමුදටම දී වෙන්න වගේ ওই নানা ආකාර රූප වේදනා සංඥා සංකාර নানা තරංග ගන්නවා මේ කොයි ගැහුවා ගැහුවත් ඒක සියුම් උනත් මතුවීමෙන් පැවතුනත් උග්‍ර වුණත් නැතිවෙන් පැවතුනත් එක දිගට සතිය පවත්වන්න පුළුවන් ඒක ගත්ත මූල කර්මස්ථානෙම වෙන්න ඕනේ ඒකෙන් තමයි අපි ගොඩ වෙන්නේ. ඒකෙන් තමයි අපි සල්ලම් වෙන්නේ. ඒකෙන් තමයි පටන් අරගන්නේ. මොකද ඒක ගියාට පස්සේ ඒක විවිධාකාරයෙන් හැදෙන්න ඕන කියන ඒ තෙලක්කාර ගතිය. ඒ තියෙන රැඩිකල් වාදී ගතිය මිනිස්සයා උපදිනකොටම සාජාසයෙන් එන එකක්ද? එහෙම නැත්නම් බණ අහලා ධර්ම සාකච්ඡා කරලා මේ ජීවිතේ වෙනස් වෙන එකක්ද කියන එක අදහස් ප්‍රකාශ කරන්න අමාරුයි. සමහරුන්ට කොහොම කෙරුවක්වත් අර පළපුරුද්දු චක්‍රෙන් එළියට යන්න කැමති නැහැ. එයා සම්ප්‍රදාන කුලයි මහාන මිටිය දරාගෙන ඉන්නවා. බොහොම සද්ධාවන්තයි, බොහොම ගුණයි. නමුත් කවදාකවත් පරිණාමයකට කැමති නැහැ. තව සමහරව ඉන්නවා ඒක උප්පත්තියෙම හැටි රැඩිකල් වාදී අදහස් වලට කැමති, අලුත් දේවල් වලට කැමති, ගඟ දිගේ හිලට පීනන්න කැමති. ඉතින් ඒක නිසා බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා හතර දිසාට බණ කිව්වට බොහෝ අන්නර රැඩිකල් වාදී කීප දෙනා විතරයි ප්‍රශ්නේ අල්ලගන්නේ. කාරණාව අල්ලගන්නේ. අනික් ගොල්ලෝ ඉතින් ත්‍රිපිටකේ කටපාඩම් කරමින් විහාර පන්තල් හදමින් දන් දෙමින් අනික් කටයුතු කරනවා. නමුත් Tamange සාසනයට මට්ටමට ගිහිල්ලා නැතර වෙනවා. ඉතින් ඒ නිසා බණක් කියෝපලියට ඔක්කොටම තේරෙන්න ඕනේ. ඔක්කොම තේරුම් ගනී කියලා හිතන්න තරම් මෝඩ වෙන්න එපා. තේරෙන ගාන ඉතාම සුළුයි. ඒගොල්ලෝ අතේ තමයි සාසනය ගැඹුර තියෙන්නේ. අනිකොල්ල තම තමන්ට පුළුවන් පුළුවන් කොටස් කරනවා. නමුත් අර සතිපට්ඨානකින් බලාපොරොත්තු වෙන ගැඹුරු නොලැබෙන්න පුළුවන්. ඒ නිසා කිසි කෙනෙක් මන්දෝත්සාහය කරන්න මේ කියන්නේ සංසාරේ දුකේ තියෙන ගැඹුරත් ධර්මයේ තියෙන ගැඹුරත් තේරුම් අරගන්න. ඉතින් මේක මේ පුද්ගලයෙක් මත හෝ වයස මත හෝ ඉස්චි පුරුෂ භාවය මත හෝ ලාභ මේ මේ පෝසත් දුප්පත් බව හෝ රැඳිලා නැහැ. කොයි වෙලාවෙ Taman මේ ඇතුලේ තියෙන ගිනි පුපුර මේ මේ රැඩිකල් වාදී ගතිය මේ තියෙන සම්ප්‍රදාය කඩාගෙන යන ගතිය යෝනිසමනසිකාරේ කොයි කෙනායි කොයි වෙලාවෙ නැගිටියද කියලා කියන්න බෑ. ඒක කොයි වෙලාවද කියලා කියන්න බෑ. ඉතින් ඒකට නිදර්ශනයකුත් එක්ක මම කැමති ඊතුරු කොටස ධර්මදේශනා පවත්තන්න මම අර ගියේ පෙරේද මතක් කරපු විදිහට හොඳටම වයසට ගිහිල්ලා පැවිදි වෙච්ච ඒ මාළුන්ගේ පුත්‍ර ස්වාමීන් වහන්සේ බුදුජානසී ළඟට ඇවිල්ලා මතක් කරනවා ස්වාමීන් වහන්සේ මම කැමති විවේකී තැනකට ගිහිල්ලා ඊට පස්සේ මගේ ජීවිතේ භාවනාවෙන් ගතකරන්න ඒ නිසා දේශනා කරන ස්වාමීන් වහන්සේ මට බණක් අප්පමත්තෝ ූපකට්ටෝ ආතාපිනෝ පහිතත්තෝ විහෙරෙය්‍යෝ යම් විදියකට වහන්සේ බණ අහලා මම සම්පූර්ණ විවේක තැනකට ගිහිල්ලා ප්‍රමාද වෙන්නේ නැතුව වහවහ ආතාප වීර්යයෙන් යුක්තව නිවනට නැමිච්ච හිතකින් ජීවත් වීමට සුසු බණක් කියන්නේ කියලා. ඉතින් එතකොට බුදුජානනාංශය මතක් කරලා තිනවා ඔබ මේ නාකි වෙලා ඇවිල්ලා මේ ඒකේ අලුතෙන් බණ ඉල්ලනවා මගෙන් ඔක්කොම කියලා තියෙද්දි ඔහොම නාකි ඔහොම ඉල්ලනවා නම් ඉලන්දාරි කොහොම ඉල්ලන්න එපාද කියලා නිකන් මං වගේම නිකන් නාකින්ද නිකන් කෙනේන වචනයක් කියනවා. හැබැයි මේ මාළික බුද්ධ සාංශය අරින්නේ නැහැ. ඒ සාංශය අරින්නේ නැහැ. ඊට පස්සේ බුදුරජාණන්සේ ප්‍රශ්නාවලියක් අහනවා. ඒ ප්‍රශ්නාවලිය තමයි අපිට මේ මුට්ටස්සතිය පිළිබඳව මේ නාකි මාළුන්ක පුත්තු ස්වාමීන් වහන්සේ තේරුම් ගත්ත හැටි අන්තිමට මේ නාකි මාළුක ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ නමක් බාටත්පත් වෙනවා. අර කීප විදිහටම පැත්තකට කියලා භාවනා කරලා. නමුත් යන්න ඉස්සල බුදුරජාණන් වහන්සේට තමන් මේ ධර්මයේ තේරුම් ගත්ත හැටි සාකච්ඡාවක මාර්ගෙන් ඒත්තු ගන්නනවා. ඒ ස්වාමීන් වහන්සේට බුදුරජාණන්සේ දෙන්නේ පුංචි ඉඟියක්. අහනවා යං කිංචි චක්කු විඤ්ඤය රූපං අදිත්තං අදිත්ත පුබ්බන් නපස්සති නච හෝති පසයන්ති. මාළුක පුත්තු උඹට මං අහන ප්‍රශ්නයක්. යං ඇසින් දැකිය යුතු රූපයක්. වර්ණයක් හෝ සටහනක්. කවදාකවත් දැකලා නැහැ. දැන් දකිමිනුත් නැහැ. දැන් බලමිනුත් නැහැ ඉස්සරහට බලන්න වෙන්නෙත් නැත්නම් එහෙම රූපෙකින් එහෙම රූපයකට ඡන්දයක් ප්‍රේමයක් කැමැත්තක් ඇති වෙන්න පුළුවන්ද කියලා. කවදාවත් දැකන්නේ දැන් බලන්නෙත් නැහැ දැන් පේන්නෙත් නැහැ ඉස්සරහට පේන්නෙත් නැති රූපයකට ඡන්දංවා ප්‍රේමංවා රාගංවා ඡන්දයක් හෝ රාගයක් හෝ ප්‍රේමයක් ඇති වෙන්න පුළුවන්. ඒකට මාළික බුදුසහන්සේ එහෙම වෙන්න බෑ ස්වාමීන් වහන්සේ. සද්දයක් හිතන්න සෝත විඤ්ඤය සද්දයක්. අහලත් නැහැ අහමිනුත් නැහැ ඇහෙමිනුත් නැහැ ඉස්සරහට ඇහෙන්නෙත් නැහැ. එහෙම සූපේ එහෙම සද්දකින් කවදාකවත් කෙලෙසයක් උපදින්නේ නැහැ. තෘෂ්ණාවක් උපදින්නේ නැහැ. ප්‍රේමයක් උපදින්නේ නැහැ. තණ්හාවක් උපදින්නේ නැහැ. ඊට පස්සේ පුත්‍රයන්වන්සේ ගන්ධට රසට පහසට හිතවිල්ලට දාලා අර ස්වාමීන් වහන්සේට පෙන්නනවා ඒ සූත්‍රය විග්‍රහ කරන මහසිසඩෝ ස්වාමීන් සඳහන් කරන උපදින තාක් කෙලස් උපදින මේ දැන් දකින්න දෙයින් විතරමයි අතීතෙත් නැහැ අනාගතෙත් නැහැ. මේ දකින වෙලාවේදී ඇහෙන දේෙන් කෙලෙස් උපදින්නෙත් නැහැ. ඒ නිසා මේ දැන් කෙලෙස් උපදින තැනට හිත එල්ල කරගන්න පුළුවන් නම් ඒ කෙලෙස් එච්චර කැට කැට වෙලා නැහැ. බොහොම තුනීවට තිනක පිහලා දාන්නත් පුළුවන්. නිකන් විහිදුරක වැඳිටි මේ හුමාලයක් වාගේ. පහ වුණොත් ඕක හැත් බැඳෙනවා. මෝහ පටල හැදෙනවා. ඒ නිසා එතන එතන උපදින කෙලෙස්ය ගැන සතිමත් වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ නිකන් වටින් කියලා දෙනවා. මේ වටින් කිව්වට පස්සේ මේ කාරණා තේරුම් ගත්ත මාළුන්ගේ පුත්‍ර සාංශේ මතක් කරනවා. ඒ කියන්නේ එතකොට පේනවා මේ සාංශික පරණ ලොකු පිනක් තිබිලා තියෙනවා භාවනා කරලා තියෙනවා අත්දකින් තිබිලා තියෙන උන්නාන්තේ ඉදිරිපත් කරනවා. මේ ඇහ කන දිවනාසය කය මන කියන මේ ඉඳුරන් හයට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ලැබෙනකොට කෙලෙස් උපදින හැටි සහ නිවන් දකින්න හැටි මේ හයෙමයි කෙලෙස් උපදින්නේ මේ හයෙමයි නිවන් දකින්නේ. ඒක නිසා ඉදිරිපත් කරන ස්වරූපේ නම් ඉස්සලා එහෙම් පටන් අරගෙන ඒක ත්‍රිපිටකයේ හැමතැනම තියෙන එක. ඇහ කන දිව නාසය කය සහ මන කියන එකක කොහොමද අසත්‍යයෙන් හිටියොත් කෙලෙස් උපදින්නේ කොහොමද සත්‍යයෙන් හිටියොත් ඒ කෙලෙස් උපදින හැටි දැකලා ප්‍රඥාව උපදලා නිවන් දකින්නේ. ඒක නිසා උන්වහන්සේ සඳහන් කරලා තියෙනවා රූපං දිස්වා සති මුට්ඨා පිනිමිත්තම් මනසිකරෝති. රූපයක් දකින වෙලාවේදී මොට වෙච්ච සතියක් නම් තියෙන්නේ. يعني සතිය තියුණු නැහැ. රූපං දිස්වා සති මුට්ඨා. සතිය මෝඩ වෙලා, මොට වෙලා. පිනිමිත්තම් මනසිකරෝති. අම්මෝ හුඟ කාලයකට පස්සේ මට හොඳ රූපයක් පෙන්වයි කියලා අර පෙනිච්ච රූපේ දිහාවට අපි මනාපේ පහල කරගන්න. තස්ස වඩති වේදනා අනේකා රූප සම්භවා එතකොට මේ ඇතිවිච්ච රූපය පිළිබඳව අපි විවිධාකාර අදහස් ගන්නවා. අනේ පෙර පිං කරපු නිසා, ඇස් දෙක හොඳට තිබුණ නිසා, මග මට වෙලා හොඳ නිසා මම දැක්කා අපේ ගෙදර මිනිස්සුන්ට දකින්න හම්බුන්නේ නැහැ. ඒ කඩේට ෆොටෝ එකක්වත් ගහලා ගිහිල්ලා පෙන්නලා දෙන්න ඕනේ කියලා. අර ඒ දකින්න රූපයත් එක්කම ආඩම්බරයක් ඇති වෙනවා. ඒ වගේම ඒ රූපය දැකීම නිසා ඇතිවෙන කෙලෙස් මතින් ඒ රූපය රිංග ගන්නවා රූපේ මගේ කියා ගන්නවා තංච අජ්ජෝස තිට්ඨති හරියට මේ රූපේ බලන්නේ කටත් අරගෙන රූපේ බලන්න ඇද්ද කරගත්තාම ඇති කොහොඳ ලස්සන රූපයක් දැකම තාහක්ක පල්ලෙහාට වැඩෙනවා ඉතින් කටෙමුත් එක්ක බලන්නේ ඒ තරම් අර බලන දේ මේ ඇහෙන් වර්ණ సంతානයක් ආපු බව මතක නෑ මේ දකිපු දේ ඒ තරම් රසවත් වෙනවා දස වඩති වේදනා ඊට පස්සේ පුදුමාකාර රසයක් ඇතිවෙනවා ඒට හිතත් මේක බලන්න නැත්තම් අපේ ගෙදර ඔක්කොටම පෙන්වන්න නැත්තම් වැඩි වෙලා මේක බලන්න නැත්තම් කියලා දස වඩති වේදනා අනේකා රූප සම්භව ඉතින් කියනවා අනේ මම දරුවට පෙන්නගන්නේ කොහොමද මේ කියලා ඒ මතින් කතන්දර ගොතන්න පටන් ගන්නවා මේ නිසා ඒ බලාගෙන ඉන චිත්තක්ෂණය පාසා කෙලස් උපදිනවා නිවනින් ඈත් වෙනවා යම් වෙලාවකට රූපයක් බලන වෙලාවේදී මම දැන් රූපයක් බලනවා. එහෙම නැත්නම් ඇහි මම දැන් ජීවත් වෙන්නේ. මට දැන් තියෙන මනාපයක් මට දැන් තියෙන අමනාපයක් කියන එක තේරුම් ගන්න බැරි බැරි මුට්ටස්සති තියෙන කෙනා ඒ දකින රූපයට බැඳී ගන්න හැටි ඒ නිසා ඒ අනුව කතන්දර ගොතන හැටි වල් පල්හැලි ගොතන හැටි දිගින් දිගටම යනවනම් අනන්ත අප්‍රමාණ කෙලෙස් සෙවලක් වවා ගන්නවා නිවනෙන් ඈත් ඒ වෙනුවට බුදුන් දැකලා බණක් අහලා සතිය පිහිටුවු එකන කොහොමද කළ යුත්තේ කොහොමද වෙන්නේ කියලා අහනවා නසෝ රජ්‍යති රූපේති රූපං දිස්වා පතිසතෝ. එයා රූපේ අබිරමණය කරන්න යන්නේ. රංජනය කරන්නේ රූපයක් දකින්නටම තීරුම් ගන්නවා මගේ හිත අපි සක්මන් කරකට හිටියා නම් දැන් සක්මනේ තිබුණ හිත මගේ හිත රූපයකට ගියා. එහෙම නැත්නම් හිත කෙලෙසයකට ගියා. එහෙම නැත්නම් හිත පිට ගියා. ඒක නිසා ඒක අබිරමණය කරන්නේ නසෝ රාජ්‍ය රූපේ රූපන් දිසාපතිසතු දැන් දැනගන්නවා මම ඉන්න තිබුණේ නම් පයේ නම දැන් ඉන්නේ ඇහි ඉන්න තිබුණේ නම් දැනෙන්න තිබුණේ නම් කාය විඥාණය දැන් තියෙන්නේ චක්කු විඥාණය දැනුනේ ඉස්සල්ලා කාය ප්‍රසාදේ දැන් පැන්නේ චක්කු ප්‍රසාදේ කියලා මේ කයේ තිබුණ හිත නැත්තම් කෝච්චි පාරක වගේ කයේ නම් වලා තිබුණ හිත දැන් ඇහැට ගිහිල්ලා චක්කු විඥානයේ බවට චාකු ප්‍රසාදේ බවට පත් උනායි කියලා දන්නවනම් එයා මේ භාවනා කරමින් ඉඳන්දි පිට පිට ගියයි කියලා සංජනනය කරන්නේ ලැජ්ජාවටපත් වෙනවා. එහෙම නැත්නම් මේ හිත පිට ගියයි කියලා තේරුම් ගන්න. නසෝ රජ්‍යතු රූපේසු රූපන් දිසා පතිසතෝ. ඒ දකින්න රූපේ අලගිය මුලගිය හොය හොයා ඒකේ රිංග ගන්න යන්නෙත් නැහැ. ඒක අබිරමණය කරන්න යන. එයා දන්නවා මගේ හිත දැන් කැඩිලා තියෙන්නේ. මම ඉන්න ඕනේ. සක්මනේ. එහෙම නැත්නම් අපි කොහොම ඉඳගෙන ඉන්න වෙලාවක එහෙම නැත්නම් මේ පින්ඳ පාත යන වෙලාවක න කොහේ හරි යන වෙලාවක දකින්න රූපේ දකින්නකොටම යෝගාවචරය ඇතුළ පුංචි බයලජ්ජාවක් පහළ වෙනවා. මට ඉඳ තියලා තියෙන මේකේ ආරක්ෂක භූමිය දැන් මගේ හිත අගෝචර භූමියකට ගිහිල්ලා තියෙනවා. මගේ හිත ඇහැට පැනලා තියෙනවා. ඇහි දැන් රූපයක් මාර්ගෙන් මට කෙලෙස් උපදිනවා. ඒක අභිරමණය කරන්නේ ඒකේ ව්‍යංජන අනුව්‍යංජන බලන්නේ ඒකේ අංග ප්‍රත්‍යංග බලන්නේ එයා හරියට හැසිරෙන හැටි හැසිරිය යුතු හැටි ਸਰවචාන්සේ සඳහන් කරන්නේ චක්කුණා රූපන් දිස්වා නානු ව්‍යංජනක් ගායී හෝති න නිමිත්තක් ගායී හෝති යත්වාදි කරන මේතං අසංගතං විරන්තං uppajjati papaka akusala dhamma තස්ස සංවරාය ආපජ්ජති රක්කති චක්කුන්ද්‍රය. එයා දන්නවනම් මං හිතේ අන්තං සක්මනේ තියාගෙන යන වෙලාවක් නමුත් සමනලේකෝ සතෙක්කෝ කුරුල්ලෙක්කෝ මොකක් හරි දැක්කා. දැකපු ගමන් එයා දන්නවා තාම කෙලෙස් නොඋපදවා තියෙන හිත දැන් කෙලෙස් උපදින්න පටන් ගන්නවා. දැන් නූපන් කෙලෙස් උපදින්න පටන් ගන්නවා. අර දැකපු රූපේ අබිරමණය කෙරුවොත්. අර දැකපු රූපේ දිගේ බලන්න ගියොත් ඒ නිසා ඒ රූපයේ ව්‍යංජන අනුව්‍යංජන හොයන්න යන්නේ අංග ප්‍රත්‍යංග හොයන්න යන්නේ ඒ වෙනුවට මම දැන් ඉන්නේ පිටපොට ගිහිල්ලා බව අගෝචර භූමියේ බව දැනගෙන ආයෙත් ආරක්ෂක භූමියට ගේන්න යාට පුංචි අවස්ථාවක් තියෙනවා මොකද ඊට ඉස්සෙල්ලා සතිය වඩලා තියෙනවා. එයා දන්නවා සතියේ ඉන්නකොට කෙලස් නැහැ සතියෙන් හිට පිට ගියොත් කෙලස්. ඒ නිසා යාට පුංචි අවස්ථාවක් තියෙනවා මේ මත්තර දුක් දෙන්නා වූ කෙලස් නූපන් කෙලස් නොඉපදවීම පිණිස මෙතනදී සතිය සුපතිට්ඨිත වෙනවනම් හිත පිට පනිනකොටම දැන් මං ඉන්නේ අනතුරු භූමියක මං ඉන්නේ මගේ ගෝචර භූමියක නෙවෙයි අනාරක්ෂිත තැනක ඒ නිසා මම මේක අබිරමණය කරනවා කියන්නේ බයලජ්ජ නැති වැඩක් මෙතෙක් කල් කෙරුවේ ඒකයි මට පුළුවන් ද නැවත තමන්ගේ අරමුණට ගන්න නැත්තම් තමන්ගේ මූල කර්මත්තාන්ට ගන්න අන්නේ ගැනීම සඳහා ව්‍යාපාර කළ යුතු දේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ සඳහන් කරන්නේ චක්කුණා රූපං දිස්වා න නිමිත්තක් ගායෝති පේන දේ නිමිති ගන්න යන්න එපා. න ව්‍යංජනක් ගායෝති ඒකේ අඟපසඟ බලන්න යන්න එපා. යත්වාදි කරන මේ තං අසංගතං විරන්තං යම් හේකින් තං සංගත නැතුව බයලජ්‍ය නැතුව හැසිරෙනොත් මට උපදින්න තියෙන කෙලෙස් අසංගතං විරන්තති උපපජ්ජති පාපක අකුසල ධම්ම තත්ත සංවරය අපජ්ජති අනේක නොවේවා. මගේ හිත නැවත ආරක්ෂක භූමියට ගැනීම සඳහා නොහොබිනා රූපේ අංගපසංග නොබලමි කියන මේ බයලජ්ජාව මේ මේකේ කියන හිරියෝතප් දෙක අසුවිරු ඥාන වීරිය සතියට අවස්ථාවක් ලැබෙනවා. එතකොට ඒ ඒ ලස්සනට කියන මාළුක පුසාමසාසේ පස්සතෝ ചാපි රූපං වේදකෝ ചാපි වේදනං. එයා එතකොට රූපෙත් දැකලා වින්දනයකුත් පහළ වෙලා නමුත් කෙලෙස් උපදවන්නේ මෙයා හිත ආපහු ගෙනලා අරමුණට තිබ්බට පස්සේ සතුටක් ඇති වෙනවා වෙනද නම් මම මේ රූපෙ දිහා ඇදලා යනවා අද මට මගදී බයලජ්ජා පහළව මම හරවලා ගෙනාව ආයේ ආරක්ෂක තැනට කියලා අර කෙලෙස් උපදින මාර්ගේ කපලා දාලා ඒ යාන්ත්‍රණය දැකලා ආපහු අද ඉස්ලාම් වතාවට පිට ගිය හිත පශ්චාත්තාප නොවි මං ආය අරමුණට ගෙනාවා කියලා කීයතිනෝ පචීයති. එයා කෙලස් ගෙවන මාර්ගය අල්ලා ගන්නවා පැසවන මාර්ගය නතර කරනවා. ඒ වංසෝ චරති සතෝ මෙන්න මේකට කියනවා සති චරණේ. සතියේ තියෙන චරණ ධර්මයි. විද්‍යා ධර්ම චරණ ධර්ම කියලා බුදුරජාණන්සේගේ ගුණ දෙකක් තියෙනවා විද්‍යා චරණ ගුණේ. ඒකදී සතිපුද්ගලයාගේ චරණය හිත පිට යන්නේ නැත්තේ නෑ. හිත පිට ගියාට ඒකදිගේ අබිරමණය කරන්නෙත් නෑ. ඒ හිත පිට යන්නේ හේතු වෙච්ච දේ අලගිය මොළගිය හොයන්නෙත් නෑ. දැනගත්ත ගමන් දැන් ඉන්නේ පිටපොට ගිහිල්ලයි කියලා අපව අරමුණට ගෙනත් දැම්මොත් එයාට නිවන් මාර්ගය හැදෙනවා. නිසා නිවන් මාර්ගේ පෑදෙන්නේ අත්තරද්දක් කරා. ඊ අත්තරද්ද වෙනකොට පිහිටන ලද සතියක් තියෙනවා. නාස්රණු දාපු නැති ගුණා උහි ඇදගෙන යන්න වගේ අපේ හිත රූපෙට යනකොට වේදනාවට යනකොට සද්දට යනකොට ඉති මොනව කරන්න දන්නේ හිත ගියානේ කියලා කට අරගෙන බලාගෙන ඉන්නේ එතන සංවරයක් ඇති කර ගන්නවා ඉන්දිය සංවරයක් මගේ සතිය හොඳනම් එළඹිලාද 100ක් මට අපව ගන්න පුළුවන් ඒක බුදුහාමුදුරන්ට කරලා දෙන්න බෑ දාන දීලා කුසලෙන් ඒක වෙන්නේ නැහැ පොත් කියවපු දැනුමෙන් ඒක එන්නේ නැහැ අත්තරද්ද කරලා කරලාමයි එන්නේ ඒ නිසා අත්තරදී නොකර ඉන්න මනුස්සයා සුද්ධටම අපායට යනවා. මෙතනදී අත්තරද කරලා කරලා හෝ උණු උණුවේම මගේ හිත පිට යද්දිම දැන් පිට ගිහිල්ලා තියෙන. පස්සතෝ ചാපි රූපං සේවතෝ ചാපි වේදනං වේදකෝ ചാපි වේද. රූපයකට ගිහිල්ලා දන්නව නිල් පාට දෙයක් මම දකින්නේ කියලා. නැත්තම් අහවල් හැඩේ තියෙන එකක්. ඒක මනාපේ ඇති වෙච්ච වින්දනයක් දන්නවා. නමුත් වහාම ඒ දැනගත්ත පමණින් ආපහු අරමුණට ගේනවා. මේක දැනිච්ච දවසේ තේරෙයි කවදා හරි භාවනාවේදී මේ සක්මන් කරන හිත පිට ගිල ප්‍රශ්නයක් නැහැ. පිට ගිය තැන ඉඳකොටම දන්නවා මම ඉන්නේ පිට ගිහිල්ලා කියලා. එතකොට ආපහු අරමුණට සාර්ථකව ගත්ත දවසේ තේරෙයි මේ බුදුහාමුදුරුවෝ මේ දේශනා කරන ධර්මේ කොහොම පොතක ලියන්නද කියලා. මොන විදියෙන්වත් ලියන්න බෑ. ලියන්න වචන වගේ බුදුහාමුදුරුවෝ දක්ෂව පාවිච්චි කරලා තියෙනවා. නමුත් අර්ථකථන දෙන එක නම මොනවා කියයිද? යගේ රූප බලන් දෙපයි කියලා. එතකොට බුදුහාම කියන එහෙනම් පොට්ටේ නිවන් දැකලා තියෙන ඉපයි. රූප බලන්නෙම නෑනේ. මම විහිළුවක් කරනවා බුදුරජාණන්තේ. මේ මෙහෙමනම් කවුරු හරි කියනවනේ ඒක එන්නෙත් එහෙම තමයි. මේ පාරසරිය බ්‍රාහ්මණයා ගෝලෙක් ඇවිල්ලා බුදුරජාණන්ස ළඟට ආවට පස්සේ බුදුරජාණන්සේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රය අහන ඕගොල්ලන්ගේ ගුරුන් ආශ්‍රිත ඕගොල්ලන්ට ඉන්ද්‍රිය භාවනාවක් උගන්වනවා. ඉන්ද්‍රිය සංග ඔව් ඔව් කියනවා. ඊට පස්සේ කියනවා ඕගොල්ලන්ගේ ගුරුන්නාන්සේ ඕගොල්ලන්ට උගන්වන්න හැටි කියලා දෙන්නකෝ කියලා බුදුහාමුදුරුවෝ අහන. ඒතකොට කියනවා අපේ ගුරුන්නාන්සේ කියනවා රූප බැලුවොත් කෙලෙස් උපදිනවා රූප බලන්න එපා. සද්ද ඇහුවොත් කෙලෙස් උපදිනවා සද්ද අහන්න එපා. ගන්ධ රස පහස වෙලුවොත් කෙලෙස් උපදිනවා කරන්න එපා. හිතුත් කෙලෙස් උපදිනවා කරන්න එපා. ඒතකොට බුදුරජාණන්සේ ආනන්ද හාමුදුරන් කියනවා ඉතින් ආනන්ද එහෙමනම් ඇස් දෙක පොට්ට මිනිහා නිවන් දැකලා තියෙන්න eBay. බලන්නෙම නැහැ. එනම් බීරා රහත් වෙලා තියෙන්න eBay. මෝඩයා මූඩ කියලා කියන්නේ අර බම්මණියෝ ඉන්නේ. නහයට ගඳ තේරෙන්නෙත් නෑ, දිවට රස තේරෙන්නේ නෑ, කායට දෙන්නේ නෑ ভেජිටබල් වෙලා. අන්න ඒ නිවන් දැකලා තියෙන්න eBay. මේක විහිළුවක්. එහෙම ඉන්ද්‍රිය සංවරයක්. කියලා කියනවා කදාති කරහචි ලෝකේ ආනන්ද තථාගතෝ uppajjati ලෝකේ. ඉඳලාමත් කලාතුරකින් ආනන්ද බුදු කෙනෙක් ලෝකේ පහන උන්වහන්සේත් ඉන්දිය භාවනාවක් දේශනා කරන කියලා බුදුරජාණන් අතර කරනවා. ආන්සාන්ති ඉදිරියට ගිහිල්ලා සිවුර සකස් කරලා වැඳලා අවසරයි ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ඉන්ද්‍රිය භාවනාවෙන් අපට කියලා දෙන්න අපට අනුකම්පා කරන්න කිව්වට පස්සේ තමයි කියන්නේ චක්කුණා රූපන් දිස්සා නිමිත්තක් ගායෝති නානුභයංජනක් ගායෝති ඇස් දෙකෙන් රූප දැක්කට පොට්ටෙක් වගේ හිටපන්. ඕකේ අලගිය මුලගිය හොයන්න එපා. ව්‍යංජන අනුවිඤ්ඤාණ හොයන්නේ. ඒකට තමයි සෙවල ගලන්නේ. ඒකට තමයි කෙලස් උපදවන්නේ. ඒකට තමයි මෝහ පටලෙන්නේ. දැක්කට පොට්ටෙක් වගේ හිටපන්. දැක්කේ නෑ වගේ හිටපන්. නිකන් බකන් නිලාන ඉන්නවයි කියන්නේ. ඔය බලාගෙන ඉන්නවා. නිකන් දැක්කේ නෑ වාගේ. ඉතින් මේක භාවනාවක් කියලා කවුද හිතන්නේ? දැක්කට මොකද දිත්තේ දිත්තමත්තම් භවිස්සති. එහෙම නැත්නම් චක්කු මාස යතාන්දෝ. ඇස් ඇත්තේ නමුත් අන්දෙක් වගේ හැසිරෙන්නේ. දෙක්කනම් එතනින්ම නතර කරන්න ඕක ගැන කතන්දර ගොතන්න හරි ෆොටෝ අරගෙන අනික් කෙනාට ගිහිල්ලා පෙන්නන්න හරි දැක්කේ නැහැ කියලා කනගාටු වෙන්න හරි මොනවත් එපා ඔච්චරම තමයි ඉතින් ඒ වගේ හික්මීමක් ඒ තරම් කැපවීමක් ඒ තරම් නිර්මාණශීලීව මේක හොයන ගතියක් සතිය නැතුව කරන්න බැරි නිසා මුට්ටස් සතිය තියෙන කෙනාට කවදාකවත් සමාධියක් ලබා ගන්න බෑ කියලා බුදුරජාණන් ශ්‍රී කියනවා මොකද ළඟින් ගෑනු කෙනෙක් ගියොත් ඕන් සතිය කඩලා ගියා ඒකනේ කැකිල්ල රජුරන්ගේ කතාවේදී කලේ කට හඹන වෙලාවේ ලස්සන ගෑණියක් ඉස්සරහින් ගියා කියලා කටේ කලේ කටත් ඇද වෙනවා හදපු එකයි කට ඇද වෙලා ගිහිල්ලා. ඉතින් ඒ කලෙන් ගිහිල්ලා මැටි අනපුවාම මැටි වල වතුර වැඩි වෙලා ගේ කඩාන වැටුණායි කියලා අන්තිමට අර ගෑණි තමයි වැඩිකාරී. අර කුඹල වැඩ කරද්දි ඉස්සරහින් එහෙමයි ගිහිල්ලා. දැන් ලෝ එළියට ගියාම හොල්මම්මනේ තියෙන හරියත් තියෙන ඒව දිහා බලනකොට කට නෙවෙයි ඔක්කොම ඇද වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ කමෙන්ට ඒ හොල්මන් වල වල නෙමෙයි කට ඇදවීම තියෙන්නේ. උඹ ඒක දැක්කට නොදැක්කා වගේ හිටපන්. නැත්තම් දැක්ක තැනින් එතන නැත කරපන් ඊකට සද්දයක් යන ඒකට බලන්න මේක ගැන කතන්දර ගොතන්න එපා. පල්හැරි දේශනා කරන්න එපා. සම්පප්පලාව කතා කරන්න එපා. අද අපි තියෙන රසාස්වාදේ කියලා එකෙක් දැක්කට පස්සේ ඒක ඇවිල්ලා අනිත් එකාට කිව්වට පස්සේ ඔක්කොගෙම ඩෙන්ගු පැතුරුනා වගේ එකයි ගාගන්නේ ඔය ඇවිල්ලා අනිත් කට්ටිය ඔක්කොටම කියනවා විනාසයි ගම කනවා යෝගාවචරය දැක්කට මොකද නොදැක්කා වගේ ඉන්නවා ඉතින් අනිත් කට්ටිය කියන වැඩක් නැහැ මේ මනුස්සයා දැක්කට එයා ඒකෙන් කිපෙන්නේ නැහැ අඳුරට පාණ්ඩයක් නැහැ කියා පාණ්ඩයක් නැහැ ඒකෙන් තමයි යෝගාවචරයේ ಗುಣ ටික රැකෙන්නේ එනිසා අපේ ලොකු සංසය සඳහන් කරන යෝගාවචරය ළඟ සියලු ಗುಣ තියෙන්න ඕනේ හැබැයි ಗುಣ සංගවා ගැනීමේ ගුණිකුත් තියෙනවා. තියෙන ಗುಣ කියන්නේ ඇස් තිබුණාට ඇස් තියෙන බව කෙනෙක් වගේ නෙමෙයි හම්බෙන්නේ. දැන් අර උදාහරණයකට කියනවා හාමුදුර කෙනෙක් ගියාලු මේ ප්‍රයිවට් බස් එක ඩ්‍රයිවර්ගේ සීට් එකට මෙහා පැත්තේ සීට් එකේ. දැන් ඩ්‍රයිවර් වගේනේ ඔක්කොම පේනවනේ. ඉතින් එතන ළමයි කැට වෙලා මැරුණා. ඉතින් පොලිසිය ආපු ගමම කිව්වලු මෙතන කවුරු ඩ්‍රයිවර් එක පැත්තක් කියයි, ලතුව ගම එක එකක් කියයි බොරුව. හාමුදුරුව කියන එක තමයි ඇත්ත. කියලා සාකච්ඡා සටහන් කරන්න ගියාට පස්සේ හාමුදුරුව ඇස් දෙක වහගෙන කිව්වලු මං ඒ වෙලාවේ ඇස් දෙක වහගෙන හිටියේ මහත්තයෝ කිව්වලු. ආමුතු දන්නවා දැක්කත් දැක්කයි කිව්වොත් පොලිසිය යන්න වෙනවනේ. යන පොලිස් කාර ළඟට යනකොට ඇද්ද ගවන්නකොලු මං ඒ වෙලාවේ බැලුවේ නෑ. ඉතින් පොලිස් කාරට කියන්න බෑනේ. ආමුතු බලන්නම තිබුණා ඇද්ද ගත්තුණා කියන්නේ. කියන්න බෑනේ. ඇස්ත අරසා කරනවා කියන්නේ ඕකට. දැක්කට මොකද මම කැමති නෑ කාටවත් සාක්ෂි දෙන්න. මං ඒ වෙලාවේ දැක්කට දැක්කේ නෑ. ඇස් දෙක වහගෙන හිටියේ. ඉතින් ඔය මේ අපේ අම්මා ඉන්න කාලේ කියනවා මේ මේ බනට නම් සම්බන්ධ නැද්ද කියන දන්නේ නැහැ. පූසෙකුට කන්න දුන්නාම ඒක කනකොට කන්නේ ඇස් දෙක වහගන්නලු. කැමේක ඉතරෙන් කකුල් දෙක තියාගන්න. ඒවල කාගෙන කාගෙන පස්සෙන් පස්සට ඉනවා. ඉතින් ඥෑව් ගානකොට ඇහුවොත් එහෙම මොකද මේ ඥෑව් ගානේ? අනේ බතක සුදක් හත් දවසකින්වත් දැකලා නැහැ කියනවලු අහනකොට. කන හැම වෙලාවෙම ඇස් දෙක වහගෙන කන්නේ. කන්නේ ඒ වෙලාවේ ලේ පිරිච්ච මීයේ. ඌ ඒ ටික කරගන්නවා. හැබැයි කනකොට ඇස් දෙක වහගෙන කන්නේ. වගේ යෝගාවචරය දැනගන්න ඕන මේ ඇස් දෙක පෙරපිනට හම්බුණාට ඕකාට වගන මේ තියෙන ඔක්කොගෙම එන්න තියෙන කෙලෙස් වකාරය දාගන්න නැතුව මේ දැක්කට නොදැක ඉන්න නෙවෙයි මේ කියන්නේ. දැක්කේ නෑ වාගේ හිටපන්. එහෙම නැත්තම් දැකපෙක එතනින් නතර කරවම මේ අනුන්ට එක එකනට ගිහිලා පචකුචුචු ගන්න නැතුව. එක එක කක්ක කරලා ওই එක ඔක්කොම එකම ගන්නවනේ කනේ මේ කරන්නේ. Taman කක්ක කරලි වල වැසිකිලියක් කක්ක කරාට කමන්නේ ඒක කෑල්ල කෑල්ල අරගෙන ඔක්කොම ගග ගග යන. මොකද්ද ওই නිවුස් බලනවා කියලා කරන්නේ රේඩියෝ එකේ. ටෙලිවිෂන් එකේ පත්තරේ. එක එක කක්ක කරලා ගහනවා තීරගේ. ඉතින් කට්ටිය ගහන ගාන එක කරන අර කුස්සියේ බත්තලිය රොසුණත් ටෙලිවිෂන් එක බලාගෙන ඉන්න. ඒක බලන්නේ නැත්තම් බෑ. දැන් හිටනේ අනිත් ගෙදර ගියාම මොකද වෙන්නේ? මේ පරණ වෙච්ච සෙට් එක සේරම බැලුවේ නැත්නම් නිකන් උණ වාගේ. නිකන් මොලේ හිස් වෙලා වාගේ. ඉතින් අර කුණුහරුප ටික දාගත්තට පස්සේ ආ වැඩේ හරි ප්‍රවෘත්ති බැලුවානේ. ඉතින් අර හැම එකම ඒකේ තියෙන කුප්පම ටික ලෝකේ තියෙන එපාම කරපු ටික තියෙන. දැන් අපි ওই Nissan වනේ අවුරුදු 50ක් ගත වෙලා තියෙනවා. ඒක ටෙලිවිෂන් එකක්වත් නැහැ. අපි ඕගොල්ලන්ට වැඩි තොරතුරු දාන. ඕගොල්ලන්ට වැඩි දැනුමක් තියෙනවා අපට. ඒ මොකද කුණුහරුප බලන් නැති හින්දා කුණුහරුප බලන්නේ නැති හින්දා බහුසුත භාවයට උන තොරතුරු ටිකක් අපිට තියාගෙන hard disk එකේ ඉඩ තියෙනවා. ඕගොල්ලන්ගේ hard disk එක පිරීලා වැක්කිරෙනවා. අර මිනිහයිලා ටිකක් දානවා, මේ මිනිහයිලා ටිකක් දානවා. දැකපු දේලු ලූ ප්‍රත්‍ය දාලා තව ටිකක් දා ගන්නවා. ඒ නිසා දැක්කට මොකද මොන කුණුහරුපයක් දැක්කත් නොදැක්කා වගේ ඉන්න පුළුවන් නම්. එහෙම නැත්නම් ඒක ඉතින් ඒක නැත කරන්න පුළුවන් නම් ඒක පුළුවන් ද බුදුහාමුදුරන්ට ඇවිල්ලා කරලා දෙන්න අපිට. ඒක පුළුවන් ද දන් දීලා ලැබෙන කුසලෙන් ඉල්ල ගන්න. ඒක පුළුවන් ද පොත බලලා ලැබෙන කුසලෙන් ඉල්ල ගන්න. නෑ ඒකට භාවනා කරන්න ඕනේ හිත පිට යන්න ඕනේ. ගියාට පස්සේ රූපෙට යනවා සද්දෙට යනවා ගියාට පස්සේ දැනගන්න ඕනේ මගේ හිත දැන් පයේ නෙවෙයි ඇහි කලදරයක් වෙන්න එපා. මට කොච්චර වෙලා යනවද නැවත පයට ගෙනත් තියන්න. කලබල නොවි ආයෙ ගෙනත් තියාගත්ත දවසේ තේරෙනවනම් සීවතෝ ചാපි පස්සතෝ ചാපි රූපං සීවතෝ ചാපි වේදනං කීයතිනෝ පච්චියති ඒවංසෝ චරති සතෝ අර කෙලස් වෙන්න දෙන්නේ ආපෝ ගෙනල් දිනවා වෙන කෙනෙක් නම් අපාගාමි කුසලයක් අකුසලයක් කරගන්නවා මෙතන ඇහැ වැඩ කරන හැටි කෙලස් වැඩ කරන හැටි දැනගත්තට පස්සේ නිවන දිහාට යනවා මේ විදිහට දකින්න දකින්න හැම වෙලාවකම අහනාන හැම වෙලාවකම අපි හරිය කැමති මෝඩ සතියක් ඇති කරන අරක දිහා කටත් අරගෙන බලාගෙන අල්ලපු කට්ටියටත් පෙන්න පෙන්න මේ යන ගතියට තමයි මේ රූප වාහිනී කියලා જાතියක් තියෙන්නේ. රූප වැක්කිරෙනවා. ත්‍රිමාන රූපද black and white colored ඉතින් හරිම දියුණුයි. කෙලින්ම අපායට ඉන්ටර්සිටි කෙනෙක් ගා වගේ මෙහෙන් නැග්ග අතරමඟ නතර කරන්නේ බක් ගාලා ගිල්ල වැටෙනවා. ඉතින් ඕකට්ටිය මේ hina වෙවි හිටියට දරුවන්ට ඕකනේ කරලා දීලා තියෙන්නේ. දැන් මේ වෙලාවේ දරුවෝ කරලල කරන්නේ නැත්නම් උන් ටෙලිවිෂන් බලන නිසා අම්මලාට භාවනා කරතයි. එහෙම නැත්තම් උන් කෙස් ගලවනවා ඕගොල්ලන්ගේ. මයිල මයිල ගලවනවා. උන්ට මොනවාරි කුණු අරපයක් හේතු කරලා තිබ්බහම උන් කහද්ද නැහැ බලන්න. ඉතින් මේකට තමයි තාක්ෂණය කියන්නේ. කොහේවත් තියෙන කුණු අරපයක් ඕන තැනක ඉඳලා අහන්න පුළුවන්. මොකද මේ නව sannivedana ක්‍රම ඕනේ තැනකට ගිහලා බලන්න පුළුවන්. ඉතින් මේ තියෙන ගතිත් එක්ක මේ මාළුගේ බුද්ධ සාංශය සඳහන් කරන විදිහට අපි කවදද රූපයක් දැකලා සද්දයක් අහලා දැක්කට නොදැක්ක වගේ ඉන්න අපේ මේ අරමුණ පාවිච්චි කරන්නේ කොහොමද? සතිය පාවිච්චි කරන්නේ කොහොමද? වීරිය පාවිච්චි කරන්නේ කොහොමද? බයලජ්ජාව පාවිච්චි කරන්නේ කොහොමද? සුතමේ ඥානෙ පාවිච්චි කරන්නේ කොහොමද? ශ්‍රද්ධාව පිටව ගන්නේ කොහොමද? කාටද ඔයගොල්ලෝ විනියම් කරන්න පුළුවන්? කාටවත් බෑ. ඒ නිසා Tamanට කරන්න පුළුවන්කම manussත්වයේ තියෙන ශ්‍රේෂ්ඨම ගතිය. සද්ධාාවක් ඇති කරගන්න හිත පිට පළච්චාවේ ඒක බලක්වන්න බෑ රූපයක් වෙච්චාවේ මනාපයක් පහළ වෙච්චා අනේ මට රූපයක් දැක්ක මට මනාපේ පහළ වුණා මම තවදුරටත් ඒක අබිරමණය කරන්නේ ඒක මේ කතන්දර ගොතන්නේ මම වහාම අරමුණට ගේන්න උත්සාහ කරන්න ඕනේ ඒ මදි තමන්ගේ දරුවන්ටත් මේක පොඩ්ඩක් උගන්වන්න ඕනේ දෙවෙනි પરම්පරාවටත් කියන්න ඕනේ මේ දැක්කට කට අරගෙන බලානින් එක තමයි ස්වභාවේ. නමුත් ඊට පස්සේ බල කොච්චර හම්බ කරත් ඔළුව පල්ලෙහාට කඳ උඩට තියාන අපායටයි වැටෙන්නේ. මේ ඉඳුරන් දමනේ සමණය රමණය කිරීමෙන් පිනවීමෙන් කද්දාකවත් බෑ. යථාර්ථය තේරුම් ගන්නට හෝ ඉහළට යන ගමනක් තියෙනවා. අනිවාර්යෙන් පල්ලෙහාට යනවා. ඒක නිසා මේ මාළුක්‍ය පුත්තු ස්වාමීන් වහන්සේ ඇහැගෙන කන ගැන නාසය දිව හැම ඉන්ද්‍රියක් ගැනම කතා කරලා කියනවා නසෝ රජ්‍යතු රූපේසු නසෝ රජ්‍ය නසෝ රජ්‍ය සද්දේසු නසෝ රජ්‍යසු ගන්දේසු ගන්ධං සොත්වා පතිස්සතෝ මේ රූපයක් සද්දයක් ගන්ධයක් රසේ එනකොටම මම දැන් ඉන්නේ ඇහි කනේ නාසයේ දිවේ කියලා කියනවනම් මේකෙන් තව ගත යෝගාචර හැමනේ විශාල ලාභයක් තියෙනවා අපිට අපි ඇත්තටම රූපයකට නතු වෙලා ඉන්නේ කියලා ඒ බව දන්නවනම් මම ඉන්නේ මේ කහා පාට රූපයක්. හතරස් රූපයක්. මම ඉන්න කයි. ඒක නෙවෙයි ඉන්නේ දැන් රූපේ කියලා දන්නවනම් ඒ යෝගාචර සතුටක් ඇති වෙනවා. මේ වෙලාවේ කනේ කිසිම කෙලෙසයක් උපදින්නේ නැහැ. නාසයේ කිසිම කෙලෙසයක් උපදින්නේ නැහැ. දිවේ කිසිම කෙලෙසයක් උපදින්නේ නැහැ. කයේ කිසිම කෙලෙසයක් උපදින්නේ නැහැ. හිතේ කිසිම කෙලෙසයක් උපදින්නේ මේකේ. ඒක උඹට කියලා කරන්නේ. පුළුවන් නම් ඒක පරිස්සම් කරගනින්. මොකද්ද පරිස්සම් කරන තියෙන ක්‍රමේ අරමුණට හිත ගනින්. සතිය පිහිටවපන්. ඒ නිසා රූප බලන් ඉස්සලා පිහිටවන ලද සතියක් තියෙනවා නම් රූප බලන වෙලාවේදී මේ සිදුවෙන සිද්ධියට කියන්නේ ඉන්ද්‍රිය සංවරය කියලා. එහෙම නැත්නම් ඇහැ යන්නේ රූප බලන්න තමයි. කන යන්නේ ශබ්ද අහන්න තමයි. ඒක මේ මිටි තනින් වතුර බැස යේ කිව්වා වගේ ඇදගෙන යනවා. ඉතින් ඒකට සංවරයක් නැතුව අපි හිතනවා නම් යදලා දන් දීලා බණ අහලා පොත්පත් බලලා පතලා මේ කරන්න පුළුවන් කියලා. බැරි නිසා ඒ වගේ දේවල්ට අපි ලේසියට ගන්න අනේ මට ඒ වෙලාවේ සතිය නැතුණා කියලා කියන මුට්ට සතිය සමාදන් වෙනවයි කියලා කියන්නේ අසත් ධර්මයක්. අසත් ධර්මයක්. ඒක නිසා අපි තව කෙනෙකුට උදව්වක් කරනකොට, තව කෙනෙකුට දැනුමක් දෙනකොට මොනවද දෙන්න ඕනේ? ලස්සන ටෙලිවිෂන් එකක් ගෙනත් දෙන්න ඕනේ. හොඳට මේ රිසලූෂන් තියෙන කැමරාවක් ගෙනත් දෙන්න ඕනේ. ගෙනත් දෙන්න ඒක ඇති ප්‍රශ්න නෑ. හැබැයි මතක තියාගන්න මෙච්චර ප්‍රමාණයක් කෙලස් කැටයක්. ඒ මනසට ඕන තරම් වවාගෙන කන්න පුළුවන්. ඒ නිසා අද අපිට මේ පාර අයිනේ තියෙන කට්ටියට ඇඩ්වර්ටයිස්මන්ට් වල මේ දීගත්ත ගමන් එන්නේ එන්න අපි ඔයාලට මාසික වාරික ගෙවින් වලට දෙන්න. ගත්තට පස්සේ මාසික ගෙවින් වලින් කරන්න රැයි. හැබැයි ਉਹ හුම්ම තේට කොට එන්නේ නැහැ. ඔය පිටරටවල ඉන්න මිනිස්සු ඉතින් මං ගියාම දකිනවා තට්ටු ගෙවල් අරගෙන ජීවත් වෙනවා. પરම්පරා ගානකට කල්බදුවල ජීවත් වෙයි. හැම එකම මෙන්න මෙච්චර ගාණක් නැහැ. මේ රාජකීය ලීලාවෙන් පුරවැසිය පුරංගනාවේ පුර පුරවරේ ලස්සනට ජීවත් වෙනවා අනුන්ගේ සල්ලි වල. ඊට වැඩිය හොඳයි නේ අලගෙඩියක් තාම ගෙඩියක් තාම බාන කාල කරන මේ අනන සුඛය කියන්නේ. අනන සුඛේ කාටවත් නැහැ නේ. නැහැ නෑ අනන සුඛය කියලා තියෙනවා මේ අනනා අනාගන්න එකටත් එහෙම සුඛයකුත් තියෙනවාද කට්ටිය අනාගන්නේ ඉන්නේ ඔක්කොම ඒකටත් අනන සුඛය කීයකේ නමුත් බුදුහාමර කියන්නේ අනන සුඛය කියලා ණය නැති සුඛේ ඉතින් ඒක නිසා අපේ තියෙන ආර්ථිකයට අපි කියන්නේ ABCD ආර්ථිකය කියලා. අල, බතල, කොස් දෙල්. කවදාකවත් නෑ ණය. ඒක රටේ හැදෙන අලයක් බතලයක් කොස් දෙල් කාලා ජීවත් වෙලා ඔහේ එක එක જાති කණ්ඩ ගියාම ඉතින් දිව වකාරණ කෙලස් තෝගයක් තියෙනවා. කන්දිකට ගියාම කොයි කඩෙන් කෑම කනවද කියන්න බෑ. ඒ චීන කඩ තියෙනවා, ජපන් කඩ තියෙනවා, සයිවර් කඩ තියෙනවා, මුස්ලිම් කඩ තියෙනවා. කොයි එකත් කතා කරනවා වරෙන් කාපන් කිය. ආදී බුදුහාමුදුරුවෝ කියපු විදිහට මේ ගෙයින් ගෙට පින්නපාත ගිහිලා හම්බෙන දේ විතර කවදාකවත් තියන දෝ එකම තැනක කෙලස් පිළිබඳ වගවීමක්. මේ හිඟාගෙන කන දේ ඔයගොල්ලෝ හෙට උදේට ගියාට පස්සේ කවුරු හරි තම්බලා දෙයි මොනවා හරි. කාපියව. කාලා භාවනා කරපියව. ඒකේ ලුණු මිරිස් බලන්න මේකට අනේ උම්මල කට්ටියක් දාලා දෙන්න බැරිද? ඒ අපි ඉල්ලන්නේ නැහැ. ඒතර දායකයර පින් සිද්ධ වෙනවා කන මිනිහට පින් සිද්ධ වෙනවා. අපි මොකද කරන්නේ? ගෙදර ගියාම ඒ රසමස උළු හදාගෙන රැයටත් කාලා හොඳට පස්ස පැත්තට දාගෙන පුදිය ගන්න. ඊට වඩා මේකෙදී තියෙන්නේ කාවයි කාවට ප්‍රශ්නයක් නැත්තේ නෑ. කනකොට ඒක සී කරනවා මේ මම මේ කනවා. කන්නේ මොකටද නේව දයාව නම දාය නමණ්ඩනාය න විභූෂනාය කියලා මේක ඇඟපතක වතා ගන්නවත් නෙමෙයි මේ Brahmacharya රැක ගන්නයි. සක්මන් කරනකොට රූප පේනව ගණන් ගන්න එපා. කොච්චර ඉක්මනට නැවත මට අරමුණට ගන්න පුළුවන්ද? සත් භාවනා කරන සද්ද ඇහෙනවා. ඒක වළක්වන්න අපිට බෑ. කොච්චර ඉක්මනට අපිට නැවතත් අරමුණට ගන්න පුළුවන්. ඉඳගෙන ඉනොට වේදනාවක් දැනෙනවා. මෙතන ඉන්න කවුරු හරි කියනවාද අල්ලපු ගෙදරට විතරයි වේදනාවක් තියෙන්නේ අපේ ගෙදර වේදනාවක් නැහැ කියලා වේදනාවක් නැති කරන්න පුළුවන් භාගයකට අන්ත භාගය දිච්චා. එතකොට ඒක මල කරදරයක් මොකද භයානක ලෙඩක් මොකද වේදනාවක් නැහැ. දැන් ඒකට අඬනවා නී බලන්නකෝ මගේ මේ පැත්තේ මොනවත් මට දැනෙන්නේ නැහෙනි. ඒක සනീപ කරලා දෙන්න බැරිද? මේ පැත්තේ දැනෙන්න හදලා දෙන්න බැරිද කියලා. දැනිච්ච දවසේ අම්මා හරිම සතුටක් තියෙනවා. අර පැත්තේ වේදනාව එනවනේ. දැන් පොඩි එකෙක් ඉපදිලා ඌ මැරිලාද නැද්ද කියලා බලනකොට පිටට චීස් කාලා පාරක් ගහන්න එපා. ඌ ඇඬුවොත් හරිම සතුටක් තියෙනවා දොස්තරටයි අම්මටයි. ඌ ඇඬුවේ නෑනේ. අනේ අර කවතුරේ ඔබනවා අනම්මනම් කරනකොට වේදනාව තියෙන බව පෙන්නපු ගමන් හරි සතුටක් එනවා. තාත්තට වාස්සේ පෙන්නනවා. ඒ වෙලාවේ අම්මටයි වින්නපු අම්මටයි ලොකු සතුටක් තියෙනවා. මොකද මේ වේදනාවෙන් තමයි දන්නේ උඩ පණ තියනවායි කියලා. පණ නැන්න ස්ටිල් බර්ත් එහෙම නැත්තම් මූඩගබ්බ මූණ සවුත් වෙලා යනවා. ඒකල විපදුනට පස්සේ කියනවනේ මේ වේදනාව නැති කරගන්න වෙන ක්‍රමයක් නැද්ද කියලා. ওই දෙක අතරමැද තමයි තියෙන්නේ සම් මේ සුපතිත්‍ිත සතිය. ඒ වේදනා තියෙන පණ තියෙන නිසා භාවනා කරනකොට වේදනා දැනුණා ආපෝම හොඳයි. ඒකට හොඳට සතිය පිටවන්න. වේදනා ලියන කම්පන උණුසුම් සිසිල් ගතිය එන හොඳට පිටගෙන අභිරමණය කරන්න යන්නත් එපා නොදකින් කියන්න යන්නත් එපා. මේ සතිය පිටව බවට ලකුණා. සක්මන් කරනකොට හක්මනියේම හිටපන් කියලා ප්‍රාර්ථනා කරාට වෙන්නේ හිත පිට යනවා. ගිය ගමන්ම දැනගත්තොත් මම මේ රූපෙට ගියේ. හරි. දැන් මේ කෙලස් භූමියක් අලුතෙන් කෙලස් උපදින තැනක් මට ගන්න පුළුවන්. ඒකනේ ඉතින් සර්ව බලධාරීකම කියන්නේ. Tamanට පිට ගියේ හිත නැවතත් Tamanට අවශ්‍ය අරමුණට කලින් සකස් කරන ලද ඒ ගෝචර අජ්‍යත්ත භූමියට ඒක හුඟක් වෙලාට මේ මධ්‍යස්ථ අරමුණක් උපේක්ෂක අරමුණක් ප්‍රත්‍යක්ෂණය කළ හැක්කක් ජීවිතයට සම්බන්ධයක්. එතෙන්ද ගත්ත ගමන් තමන් නැමත තමන් නැමත ගෝචර භූමියේ ආරක්ෂක ස්ථානයි. මේ බුදුරජාණන් කියන මම උඹලට පෙන්ලා දෙන්නම් ආරක්ෂක ස්ථානේ පුළුවන් තරම් පිට යන එක වළක්වන්න යන්න එපා. ගිය හිත ආපහු ගන්න බලන්න කියලා. ඒ ගන්න පුළුවන් මට ඕන තැනකට ගියොත් ගන්න පුළුවන් කියන එක දන්නවනම් රහත් තමයි. මුතිය අපේ ප්‍රසිද්ධ කතාවක් තියෙනවා මේ මම හිතන්නේ විසුද්ධි මාර්ගයේ සඳහන් කරලා තියෙනවා ලංකාවේ වෙච්ච දෙයක් ඒ ස්වාමීන් වහන්සේ නමක් උදේ පාන්දර ඒ අටසැටලිනේ ඉඳලා අනුරාධපුරයට එනවා. ආ මේ ඉර බහින්න ඉර නගින්නේ ඉස්සල්ලා. මිහින් තලේ ඉඳලා. එනකොට අන්ධකාරෙ මැදින් ඉස්ත්‍රියාවක් එනවා. මුකුළු පපා කොමල පපා hina වෙවි යනවා. හාමුදුරුවෝ ගාව. ඉතින් හාමුදුරුවෝ දැන් තාම සුද පේන්නේ නැත්තරම් කරවල. ටික වෙලා ගියාට පස්සේ පුරුෂෙක් ඇවිල්ලා අහනවා. අවසරයි ස්වාමීන්සක් ස්ත්‍රියවක් ගියාද ඉස්සරහින් කියලා. ඒට යාමතු කියන ස්ත්‍රියවද පුරුෂෙක්ද කියන්නේ දැන්නේ දත්තට වෙලක් නම් යනවා දැක්කයි කියලා. මොකද හාමුදුරුව ගන්න නිමිත්ත අට්ටික සංඥාව. ඉතින් ඒක විස්තර කරනකොට අටුවචාන් වහන්සේ සඳහන් කරනවා තස්සා දන්තට්ටිකං දිස්සා පුබ්බ නිමිත්තං මනසිකරී තතේව දීරෝ තේරෝ අරහන්තං අපාපුනි. ඇගේ දත්තට දැකපු ගමම පූර්ව නිමිත්තට හිත දාගත්තා. එයා හොඳට අට්ටික සංඥාව වඩපු කෙනෙක්. මේ ගෑණියක්ද පිරිමියෙක්ද මට hina වෙනවද මොකුළු පානද මේ මොන්නම විස්තරයක්වත් දන්නේ නැහැ. දැක්කේ දත්තට පෙළ. එතනම අට්ටික සංඥා හිත දැම්ම පියවර හතරක් යනකොට යාමුදුර රහත් වෙලා ගෑණිය යනකොට රහත් වෙලා නැහැ. ඉති ඒ ස්ත්‍රියට පින් සිද්ධ වෙන්න පුරුෂයා බණ අහනකට ගෑණියක් ගියාද කියලා රහත් වෙලා. මොකද අර දැකීම වෙලක් තියෙනවා. ඇට බවක් දන්නවා. හැබැයි ඒක නෙමෙයි අපි රමණය කරේ. Taman කරන ලද පූර්ව නිමිත්තට හිත ගියා. ඒ නිසා අපි හොඳට සතිය වඩලා තියෙනවා නම් අපි කිව්වොත් මේ මුට්ට සතිය අනිත් පැත්ත සුපතිටි සතියේ රෑ හීනෙන් බය වුණා. හිත එන්නේ Tamanගේ පකයට. කරවලක ඇවිදිනකොට හීන් දාඩි දාන්න ගියත් Taman දන්නවා Tamanගේ ශරීරය යන්ත්‍රයක් මන්ත්‍රයක් වාගේ Tamanට උදව් කරනවා. මෙතන ආරස්සක භූමිය. මෙතන තමයි අපට සාන්තිය තියෙන්නේ. මේකට ඒ නිසා බුදුරජාණන්ති ඛේමං කියන වචනේ පාවිච්චි කරනවා. ඛේමේ කියලා කියන්නේ ඛේම භූමිය. අශෝකං විරජං ඛේමං ඒතම් මංගල මුත්තම. ඒ ශෝක නොකරන තැන, රජස් නැති තැන ඛේම භූමිය දන්නේ නැත්තම් මර මොහොතේ අනාතයි අසරණයි කලබලයක් වෙනකොට මම හිත තියන්න ඕන මෙතන කියලා දන්නවනම් ඒක පුරුදු කරලා තියනවනම් අම්මා අප්පා ඉන්නේ අපට උදව් කරන්න අපේ ආරක්ෂක සෙබළු වෙන්නෙත් නැහැ අපට උදව් කරන්න. බැංකුවේ තියෙන සල්ලි ගාන එන්නෙත් නැහැ අපිට උදව් කරන්න. අපේ රක්ෂණ සංස්ථාව වෙන්නෙත් නැහැ උදව් කරන්න. ඒ වෙලාවට අර වඩන ලද සතිය උදව් කරනවා. ඒ නිසා ਬਾගෙට වඩන ලද සතිය වැඩි කරන්න බෑ. ඒ සතිය උරගා බැලෙන්නේ අරමුණකට යන්න හිත තියලා රාග අධිකකම නිසා බාහිර අරමුණක හිත ඇදලා ගන්න. ද්වේෂය වැඩිකමට ඇදලා ගන්නවා. ඇදලා ගත්තට පස්සේ අපිට පොඩි දැනීමක් තියෙනවා. අත මං ඉන්නේ පිටපොට මම ඉන්නේ අරමුණ නෙවෙයි. අන්නේ දැනීමත් එක්කම කලබල නොවන ගතිය, පශ්චාත්තාප නොවන ගතිය, නොසැලෙන ගතිය තමයි සුපතිත්ත සතියට ආසන්න කාරණාව. අයියෝ මගේ හිත පිට ගියා කියලා නඩන්න පටන් ගත්තොත් අඬන්න පටන් ගත්තොත් හිත වැටෙනවා. අපිට ගන්තේ හිත පිට ගියා මට ඕන කමට නෙවෙයි මට පුළුවන් ද ආපහු ගන්න. ආපහු ගන්න පුළුවන් නම් ගිය බවක් දන්නවා රූපයක් බවක් දන්නවා වින්දනෙකුත් තියෙනවා නමුත් කවදාකවත් කෙලස් වෙන්නේ යාන්ත්‍රණේ තේරුම් ගන්න. ඒ නිසා අපිට කවදා හෝ ඕනම කෙනෙක්ගේ කෙලස් දනවන ගතිය නිසා අපේ හිත කෙලසුණයි කියලා හිතන්න. කෙලසුණාට පස්සේ සාසනයක් තියෙනවා කියලා කියන්නේ මොකද්ද? ඒ කෙලෙසි චිතර දැන් මොකද්ද කරන්න ඕනේ කියලා පරෝපදේශ රහිතව තේරුම් ගන්න ඕනේ. ඒ වෙලාවට ගිහිල්ලා පේන බලන්න හරි කමටහන් සුද්ධ කරන්න හරි කරන්න බෑනේ. මම කරන්න තියෙන්නේ අප තමන්ගේ අරමුණට ගන්න පුළුවන් නම් අරමුණ තමයි අපිට එතකොට බුදුන් වෙන්නේ. අරමුණ තමයි අපිට ධර්ම වෙන්නේ. අරමුණ තමයි අපිට සංඝයා වෙන්නේ. අරමුණ තමයි අපිට සීලය වෙන්නේ. ඒකට මා විශාල සන්තෝෂයක් එනවා මොකද අරමුණ කවදාවත් අපි දාලා යන්නේ අපේ හිත කඩප්පුලිකමට නොකෑමනාකමට දහපතුරාකමට වෙනන්නත්තර වුණාට ඒ කොච්චර අපි අරමුණ දාලා පිට ගියත් ආපහු එනකොට කවදාකවත් අරමුණ ගේදොර වහලා නැහැ. ඒක අපි ලබලා තියෙන manussත්ත්වයට එක්ක හම්බෙච්ච ලොකු ආසනාවක්. අපි කවදද මේකට සතුටු වෙන්නේ? අපි කවදද මේක උරගා බලන්නේ? උරගා බලන්න හිත පිට යන්න ඕනේ. එනිසා රූප නොබල සිටීමක් නෙවෙයි බුදුරජාණන්සේ ඉන්ද්‍රිය සංවරයට කියන්නේ. රූප නොබල සිටීම නෙවෙයි මුට්ට සතිය සම්මා සතිය කියන්නේ. රූපයක් දැකලා මත් වෙලා රස විඳලා ඒ වෙනුවට තමන්ගේ උදාසීන අරමුණට ප්‍රත්‍යක්ෂණය කළ හැකි අරමුණට කලින් තන වඩා ගන්නලා දාරමුණට හිත ගන්න පුළුවන් නම් මායයටවත් කරන්න දෙයක් නැහැ. ඒ නිසා මරණ චිත්තක්ෂණයේදී පවා එහෙම වඩන ලද සතිය ඇති කෙනාට ඉබේම ക്ഷേම භූමියට ඇවිල්ලා හිත වැටෙනවා. ඒක හරියට කාන්දම් කෑල්ලකට කොච්චර පයින් ගැහුවත් අන්තිමට උතුරට ගිහිල්ලා නතර වෙන්නේ. ඒකේ ඒ උතුරේ නැගත්තේ නතර කරන්න බෑ. අල්ලගෙන ඉන තාක්කල් තියෙනවා. අතාරපු ගමන් ටක් ගාලා උතුරට. පොල් ගෙඩියක් දාන්න වතුරට ලැබු පැත්ත උඩට එනවා. ඒක වළක්වන්න බෑ. ඕන තරම් කරකොල කරකොල දාන්න පොල් ගෙඩියක් වතුරට උඩ පැත්ත වෙනවා. ඒ වගේ මේ හයිය හති තියෙන වෙලාවේ නිකාං ආවට ගියාට සතිය නැත්තම් මුට්ට සතිය එහෙම නැත්තම් මොට වෙච්ච සතිය වෙනුවට කරදරයකදී අමලියකදී හිත පිට ගිය වෙලාවක අනතුරු භූමියකදී නැවත තමන්ගේ ക്ഷേම භූමියට එන්න උදව් කරන විදිහේ සතියක් හදන්න මොනවද අඩු කියලා බලන්න අපිට කරදර අඩුද? ඇති වෙන්න කරදර තියෙනවා හිත පිට යනවානේ. ඇති වෙන්න සතියක් තියෙනවා නමුත් කවුරු හරි හිතනවාද මේ පිට යෑම හරහාමයි අපි සතිය පන්නරේ තියාගන්නේ. පිට යන ගෙවෙලාදී ක්‍රියා කරන ආකාරයෙන්මයි සත්පුරුෂයා සත්පුරුෂයා තේරෙන්නේ. සද්ධර්මයේ අසද්ධර්මයේ තියෙන. අනතුරු නැති තැනක ඉඳලා නිවන් දකින්න බෑ. අනතුරු තියෙද්දි තමන්ගේ අනාරක්ෂිත ආරක්ෂිත තැනට හිත ගන්න පුළුවන්කම කාගවත් වගකීමක් නෑ. ඒක තමන්ගේ තන්නිකර වගකීම. අනේ එදාට තේරෙනවා මම පූර්ණ මිනිසෙක් කියලා. එතකන් හිතෙන්නේ අනේ මෛත්‍රී බුදුහාමරකන් ඉන්න ඕනේ. පාරමිතා පිරණකන් ඉන්න ඕනේ. මේ මේ ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලබන්න ඕනේ. නිතර කමඨාන් සුද්ධ කරන්න පුළුවන් ගුරුවරේ සාක්කුවේ දාගෙන ඉන්න පුළුවන් වෙන්න ඕනේ. ඕන ඕන වෙනකොට කමඨාන් සුද්ධ කරන්න. ඉතින් අර නැති දේවල් පොළ ගහගෙන කියනවා අයියෝ අපිට හරි කාල කන්‍ය අපිට අරක නැහැනේ මේක නැහැනේ කියලා. නමුත් මේ පිට ගිය හිත නැවත ගන්න එකට ඔය කිසිම බෙහෙත් ලයිස්ට් මොනක්වත් අඩුවක් නැහැ. අන්න ඒක දන්නේකට කියන බහුසුත භාවය කියලා. අන්න ඒකට කුසීත වෙන්නේ නැතුව හිත පිට ගියා කියලා හිතාත බඳගෙන අඬන්නේ නැතුව කලියුත්ත කලේන කලියුතු වෙලාවේ කිරුවට පස්සේ තේරෙනවා මේක එක සැරේයි කරන්න ඕනේ. මුළු සංසාරෙට මේක සැරේයි කරන්න ඕනේ. ඊට පස්සේ තේරෙනවා මේක කළ හැක්කක් බව. අපිට මේ ජීවිතය ඇතුළත ඒක උරගා ගන්න පුළුවන් නම් මට එකක් කී හැකියි. ඒක බෝ වෙන ලෙඩක්. ඒ කාට හරි කියලා දෙන්න හිතෙනවා. මොකද ඒ තරම්ම මුට්ට සතියක් ලෝකේ තියෙන්නේ. මෝඩකම කිව්වහම එහෙම නැත්නම් සමාදන් වෙන හරියක් සමාදන් වෙන්නේ නැති බැරික. නිසා එක්කෙනෙකුට කියලා දෙන්න පුළුවන් නම් ඕක අතහැරලා දාපන් අලුගස අදාලා නැගිටපන් ওই පිට ගියාට කමන්නේ උඹ ඉඳගෙන ඉන්න බව බලන්න බැරිද? කොච්චර හිත පිට ගියත් උඹ ඇවිදින බව බලන්න බැරිද? එච්චරනේ මේ කියන්නේ. උඩ මහා ලොකු දේවල් ඕනේ නැහනේ. කවුරු හරි හිතන්නේ ඒක තේරුම් ගත්තයි කියලා. කාට හරි එක මිනිසියෙකුට ජීවිතය ඇතුළත කියලා ඒ මනුස්සයා පැහැදිලි විවෘත මනසකින් ප්‍රසාද මනසකින් කතා කරනවා අයියෝ ඒක නම් පුළුවන් ආ එන ඉතින් අකුසලේ දුර්වලයි සතිය බලවත් ඔහේ හිත කිටියත් ඉන තැන්න ගන්න පුළුවන් යම් හිත කාන්දම් කෙරුවා වගේ ඉතින් හිත කාන්දම් කරන්න මොකද්ද කරන්න ඕනේ යකඩ ගැලක් කාන්දම් කරන නිතර නිතර අතුල්ලනකොට යකඩ ගැල කාන්දම් වෙනවා ආය යකඩ ගැල බිම දැම්මොත් ආය කාන්දම් නැති වෙනවා යකට ගිහලා ආයරත් කිරුවොත් කාන්දක් නැති වෙනවා. ඒක නිසා කාන්දක් වුණාට පස්සේ ඒක අරසා කරන්න ඕනේ. ඒ නිසා අපි මේ වඩලා තියෙන හරිය අපි ළඟ දැන් අතේ තියෙන සම්පත් ටික හොඳටම ඇති. මේ නෑ බෑ චරිචුරු දෙක නැතුව ඕන කෙනෙකුට කියන්න හිත මගේ ඇදගෙන යන්නේ කියලා. ගිහිල්ලා බෑන ගියාට පස්සේ ආපහු ගෙදර එන ගමන වළක්වන්න පුළුවන් කාටද? ඒක බුදු ආමරට මතක් කරලා දීලා තියෙනවා ශාසනය කියන්නේ මේක. අපි මෙතෙක් කල් කරගෙන ගිය ශාසනයත් නැත්නම් මෙතෙක් කල් අපි මේ ශාසනය කියලා අඳුරගෙන බහුසුත භාවයත් මේ මේ සඳහා තියෙන දැනුමත් දැනගන්න ඉතින් මාළුක්‍ය පුත්තහමතුරු හම්බ වෙන්න ඕනේ කියලා. ඒ නිසා බුදුරජාණන්සේ කරන්නේ මේ සූත්‍රයේ මාළුක්‍ය පුත්තු සාංශේ ગાථා 10ක් 12ක් කිය. ඊට පස්සේ බුදුරජාණන්සේ ශ්‍රී මුක දේශනාවක් වශයෙන් ඒක නැවත ප්‍රසිද්ධිය කියනවා. ඒක නිසා මාළුක්‍ය පුත්තහමතුරුණ කියන මාළුක්‍ය පුත්තේ දැකීම දැකින පමණින් හමාරයි. ඇසීම ඇසීම පමණින් හමාරයි. විඳීම විඳීම පමණින් හමාරයි. හිත හිත පමණින් හමාරයි. ඒ නිසා ඒකට හික්මියන් මේ දැකපු දේවල් පිළිබඳව වමාරා කණ්ඩ එපා. හරක් කරන වැඩක් තියෙන දවල්ට කාලා රැයට වමාරා කන්නේ දැකපු දේ ඉවරයි. ඒක ගියා. ආයි මොකට යෝකට මේ කතන්දර කොට කොට නටන. එතකොට මේ වර්තමාන මොහොත සත්‍යමත් වෙන්න බෑනේ මේ පරණ මොහොතක බලන්න තියෙන මොහොතක හිතගත කරනකොට ඒ නිසා මේ මිනිස්සු පෘථජනය කරන්නේ වමාරා කණේ. අපි මුළු ජීවිතේම පශ්චාත්තාපය. මුළු ජීවිතේම පශ්චාත්තාපය. වෙච්ච දේවල්ට නිකරලා නේ අනිච්චන් දුක්ඛන් සංසාරේ බල්ලෙක් මැරිලා මහපාරේ ඉතින් භාවනාව. කේසා ලෝමා නකා දන්තා තචෝ නද්දකින්න පතන්න දෝම කින්න නද්දකින්න පතන්න දෝම ඉතින් හරියට භාවනා කරනවා. වැඩිම පුස් කරනවා හිතේ. ඒ වෙනුවට මේ ඉඳගෙන ඉන්න බව දන්නවා කියන එක. අරක භාවනා නොවෙන්නේ නොවේ. නැත්නම් හිතේදී හොඳ බලවත් එකක් බුදුහාම අපිට දීලා තියෙනවා. ඔය අනිච්ච දුක්ඛ සංතාර කියන්නේ ඉස්සලා මේ මොකක්ද අනිත්‍ය කියලා බලපංකෝ. ආනපන දිහා බලපංකෝ. ඉඳගෙන ඉන්න දිහා බලපංකෝ. ඒක බැරි නිසා අපි ලොකු සූත්‍ර කටපාඩම් කරන සමීකරණ කටපාඩම් කරන කියෝ කියෝ කියෝ කියෝ ඉන්නවා මිසක් අර දේ කෙරුවා නම් ඒ පටන් ගන්න සතිය මුට්ට සතියක් තමයි. එnde ende ende දෙක කරනකොට මේ සතිය සුපතිටස සතියක් බාටපත් වෙනකොට Tamange හැකියාවල් නෙවෙයි මතුවෙන්නේ ධර්ම ශක්තියක් මතුවේ. සතිය පැනපු ගමන් සති බලයෙන් එහා පැත්තට ඒක බොජ්ජංග සතියක් බාටපත් වෙනවා අනිවාර්යයෙන්ම ගෙනියන්නේ නිවනට. අනිවාර්යයෙන්ම ගෙනියන්නේ සම්මා සතියට. එතනින් යහට ඒක නිකන් මේ ගැම්මටමයි යන්නේ. අපිට අවශ්‍ය වෙනවා මේ සති බලය ඇති කරලා දෙන්න සති බලය කියන්නේ සාරිපුත්‍ර සඳහන් කරන්නේ පමාදේන කම්පතිති සති බලං. හිත පමා වුණයි කියලා හිත පිට ගියයි කියලා කම්පා වෙන්න එපා. කම්පා වුණොත් සතිය දුර්බලයි. කම්පා නොවි අරමුණේ නැවත ගේන්න පුළුවන් ඒකට කියන සති බලය කියලා. ඒක නිසා සති ඉන්ද්‍රිය සති බලයක් වෙච්ච දාසේ පශ්චාත්තාපය යනවා අපේ ජීවිතේ. වැරදුනට කමන්නේ මට හදන්න පුළුවන්. ඒ නිසා දැන් තියෙන එක සදාකාලිකව වැරද්දක් වුණා. ඉතින් පශ්චාත්තාප වෙවි ඉන්නවා. බුදුජානනාංශිකේ ශාසනය පිට හැම තැනම හැම ශාසනයකම පශ්චාත්තාපය. මුලින්දර තහනගිඩිය කාලා දෙයන්නාංශ මාපු පාරාදීසේ ඉතින් දැන් ancestral guilt හැමදාම මනුස්සයා ඉන්නේ මුලින්ම ඇති කරපු ආදම් ඒවා කිව්ව දෙයට අහලා අර තහනම් ගෙඩිය කාලා දැන් ඉතින් ගොඩ ගන්න බෑ කියලා. බුදුරජාණන්සේ කියන්නේ මේ කතාව මොකක්වත් ඕනේ මේ දැන් මේ මොහොතේ කරන්න පුළුවන්. ඒ නිසා අපිට ගිල්ට් නෑ. අපිට එහෙම වෙන්න දෙයක් නෑ. මොකද ඕනෑම වෙලාවක මේ වෙච්ච වැරද්ද කල්ලාලේ රට උණු ලිව මැකුවා. අන්නේ මකන්න පුළුවන් ගැතිය තේරෙන දවසේ තේිනවා මේ සතියට ආරම්භකේ ශක්තිය නැති වුණාට මෙයා කස කැවිලා එනකොට සතිය බලවත් වෙලා එනකොට manussත්ය කඩාගෙන උත්තරී මනුෂ්‍ය තත්ත්වයටපත් වෙනවා. Tamanටවත් හිතා ගන්න බෑ මෙච්චර හැකියාවක් මෙච්චර ක්‍රමසාවිදි මෙච්චර කුසලතා Taman තුල තිබුණයි කියලා එන්නේ නැත්නම් අපි ඒක දිහා පුස්කාපු හිතකින් බලනවා කුණු වෙච්ච හිතකින් බලනවා අවදි මනසකින් බලන්නේ එහෙම නැත්නම් අප්‍රමාද මනසකින් බලන්නේ සතිමත් මනසකින් බලන්නේ ඒ නිසා මේ දැන් තියෙන දැනට වඩාගෙන තියෙන සතියෙම සුපතිට්ඨිත භාවයේ ඇති කිරීම සඳහා මුට්ට සතිය දකින් මුට්ට සතිය වශයෙන් මෝඩ සතිය එහෙම නැත්නම් කොන්ද කැඩිච්ච සතිය අංශ භාග සතිය මෝඩ වෙච්ච මොට වෙච්ච සතිය ඒ මොට වෙච්ච සතියට තමහර විතක බුදුජානන්සේ මිගෝ මගෝ කියලා සඳහන් කරනවා මෝඩ සතියත් එක්කන මගෝ කියලා මගෝ කියන්නේ මුර්ගය අතිරිසනා කිය. සතිය එච්චරම දියුණු කරගන්න නැතුව අතරමැග ඉන්න එක සාමාන්‍ය තිරසනාගේ ගතිය තියෙන. රූපයක් දැකපුවම ඇදලා ගියා. මීයක් දැක්කට පස්සේ පූසට බෑ භාවනා කරන්න. මීයක් දැක්කට පස්සේ ගැරන්ඩියටත් බෑ භාවනා කරන්න. ඒක සහජාසෙයි. අපි පොඩ්ඩක් එහා ගිහිල්ලා තියෙන අපිට මීයක් දැක්කට ඒ දැකලා භාවනා කරන්න පුළුවන්. ගැරන්ඩියක් මීය කල්ලාන දැකලාත් භාවනා කරන්න පුළුවන්. අන්නේ ඒ Taman තුල මෙතෙක් අවශ්‍ය ගන්න බැරි වෙච්ච ගඟ දිගේ ඉහළට පීලන මේ රැඩිකල් වාදී ක්‍රමයට මේ සතිය දියුණු වීමට මේ අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි දවසේ ධර්ම දේශනාව මෙතනින් අතර කරනවා ශිළු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා